දැයි මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ටිකක් වෙනස් වැඩපිළිවෙලක් කරන්න යන්නේ වෙන දවසක කියනවනම් වෙන විදිහට කියනවනම් පොයි දවසේ වැඩපිළිවෙලක් ඉතින් අපි ඒ සඳහා දැනට යෙදී ගත කරන භාවනාව යෙදී ගත කරන මේ පිරිසට මේ පිරිස ගනුකම්පාව ඉල්ල ගන්නවා අපි ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා අපි නැත්තම් ඉල්ලනවා මේ වැඩ පිළිවෙලත් එක්ක පුළුවන් තරම් එකතු වෙලා කටයුතු කරන්න ඒකෙන් ඇති වෙන යම් යම් බාධාවල් තියෙනවා නම් ඒවට ඉවසලා කටයුතු කරන්නයි කියලා. එතකොට පොයේ දවසේ තී නැත්තන්ගෙත් එහෙම නැත්නම් දැනට යෙදී ගත කරන යෝගාවචර පිරිස නිවාසික යෝගාචර පිරිස දැන ගැනීම පිණිස අපි දවසේ කාලසටහන ඉදිරිපත් කරගත්තොත් අපි අවශ්‍ය කතා කරගත්තේ සියලු දෙනාටම උදේ මෙහිදී සීල් සමාදන් කරවමු කියලා. නමුත් ඒක පොඩි අවබෝධය අඩුවඩුවකින් පිරිමයාට උඩ දිසිල් සමාදන් වෙන්න කියන කතාව ආපු නිසා පොඩි පටලැවිල්ලක් වෙලා තියෙනවා. කෙසේ නමුත් මම උපාසක මහතුරාතෙන් පයින්ඩයක් කිව්වා මෑණියන්ගෙන් ඉල්ලීමක් කරලා උපාසක මහතුරු මෙහිදී සීල් සමාදන් වෙලා අපි ඊගා වංකයේ විදියට මේ රැස්වෙච්ච අවස්ථාවේදී අටහමාර 8:45 අතර අතර මීටරි පොඩ්ඩක් වෙලා කියලා තියෙනවා. අපි එකතු වෙලා 10ට 10ක් විතර වෙනකන් ධර්ම සාකච්ඡාවක යෙදෙනවා. ඒක ඇත්තටම මේ නේවාසික භාවනා කරන අයගෙන අපි හවස 1ටයි දාලා තිබුණේ. අද ඒ නිසා ඒ අයටත් මේ සීලන් නැත්තන්වත් ප්‍රෝජෙනි පිණිස උදේවරුවට මේ ධර්ම සාකච්ඡාව දැම්මා. මොකද අයිපෝ දවසේ හැමදාම මේක චාරිත්‍රාක් කරන්න ගියා. ඒකට තවත් හේතුවක් තියෙනවා. අද අවස නිසරණ සංරක්ෂණ මණ්ඩලයේ කාර්ක සභාව රැස් වෙනවා. එතකොට මට ඒකටත් වෙලා ගන්න වෙන නිසා එකත් දෙකත් අතර කරන ධර්ම සාකච්ඡාව උදේට දැමීම මගේ කාලසටහන මගේ දෛනික කාලසටහන පැත්තෙන් සාධාරණයි. නමුත් ඒක නිවාසිකයන්ට වෙනසක්. නමුත් අපි ඒකෙන් අඩුම හානියක් කරන විදිහට කටයුතු කරමු. ඊට පස්සේ අපිට නිවාසික උපාසක උපාසිකාවන්ගේ පැත්තෙන් තියෙන හවස පහට ධර්ම දේශනාවක් ඒකත් මේ වර්ෂා කාලගුණය දැන සලකලා සෞඛ්‍ය තත්ත්වයේ ගලපලා හැන්දෑවේ 4ට දාමු කියලා යෝජනා කරලා තිනවා. ඉතින් ඒ නිසා අපිට ආර්දනා කරන්න පුළුවන් දවසේ සීල් ගන්න ආපු ඇත්තන්ටත් හතරේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙවන වැඩසටහන නතර වෙනවා. නේවාසිකත්ව දිගට තමන්ගේ වැඩ පිළිවෙල ගෙනියනවා දවසේ වැඩ නිමා වෙන තෙක් සිල් ගන්න ආපු ඇත්තෝ සුදුසු පරිදි තම තමන්ගේ අභිමතය පරිදි ශිල්පවාරණය කරලා පිටත් වීමයි කරන්නේ. ඉතින් මේක මම මේ නැවත මතක් කරේ සීළු දෙනාගේම පහසු පිණිස කාලසටහන. ඊට අමතරව මම මතක් කරනවා මේ දවසට සීල් ගන්න ආපු ඇත්තෝ යරණී මාසික භාවනා කරන අයට බාධාවක් නොවන විදියට වෙන විදියට කියනවා අඩුම බාධාවක් වෙන විදියට තමන්ගේ නිස්සද්ද භාවයත් ඒ වගේම පිරිසිදුකමත් නැවතිල්ල වැඩ කරන ගතියත් පුළුවන් තරම් මේ අනුග්‍රහයක් විස පවත්තන්න ඒ වගේම ඒති ඒදිත්‍යම් බාධක කරදර පැමිණෙනවා නම් ඒ නිවාසිකව භවනා කරන අය පුළුවන් තරම් ඒකට ඉවසලා දරලා කටයුතු කරන එකයි අපිට කරන්න වෙන්නේ මොකද අපි දෙකොල්ලම එකම පරමාර්ථයකට මෙහෙවිච්ච පිරිසක් නිසා ඉතින් මේ ටික මතක් කරාට පස්සේ මම බලාපොරොත්තු වෙනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන නිසා ඒ ප්‍රශ්න අනුව ධර්ම සාකච්ඡාව පවත්වාගෙන යන්න. නමුත් සාදරයෙන් ඉල්ලා හිටිනවා. ඒ අතර හෝ ඉදිරියට ඉඩ මේ ලිඛිත ප්‍රශ්න වලින් පස්සේ ඉඩ ලැබුණොත් කෙනෙකුට අවශ්‍ය තියෙන ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා සභාගත කරන්නයි කියලා ඒ සඳහා අතිරේක ඉල්ලීමක් වශයෙන් තියෙන වාර්තාගත වීමේ පහසු පිණිස මෙහෙන් සපේන මයික් එකක් පාවිච්චි කරලා සභාවටම ඇහෙන පරිදි ඒකෙන් ප්‍රශ්නේ සභාගත කරන්නයි කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ බණ්ඩ දේශනා කළ පරිදි විශාල කෙලෙස් මඟ හරවා ගත හැකි ආකාර පහ දාජනමින් කරුණාවෙන් ඉල්ලමි විශේෂයෙන් භාවනා මඩමුවෙන් පසු ගෙදර වීට දරුවන් නම් සමියන් හා මිත්‍රයන් සමග පැවතිය යුතු අයුරුත් කාර්යාලය දිහා සාමාන්‍ය ජීවිතයේදී කෙලෙස් අවම කරගෙන නමුත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙලෙසද ඔබ වහන්සේට උතුම් නිවනත් තෙරුවන් සරණත් පතමි මේ සඳහා හැම වෙලාවෙම සබ්බපාපස්සා කරනම් කියන බණපදයේ ඉස්සරහින් තියන්න හැකි හැම වෙලාවෙම තමන්ගෙන් සිදුවෙන තියෙන කෙලෙස් මඟ හැරවීමට උත්සුක වෙනවා මිස යම් යම් දේවල් කරන්න උත්සාහ කරන එක අඩු ගානේ කුසල්වත් කරන්න උත්සාහ කරන එකෙන් පරිස්සම් වෙන්න. වෙන විදිහකට මම කියන්න හදන්නේ කුසල් කරන අදහසින් ඉස්සර වෙලා හෝ තමන් කලබල කරගෙන කෙලස් වෙන්න තියන විනුවට කෙලස් පව පව නොකර සිටීමේ පැත්තෙන් හැකිතාක් දුරට අරසා වෙන එකයි කරන්නේ. එතකොට මේ මොනම සංකීර්ණ ප්‍රශ්නයක් ආවත් මොකක්වත් වෙන්නේ අපි මේ පින් කරන්න හදන නිසයි ඒක ඉස්සර කරපු නිසයි මේ පවු නොකිරීමේ කටයුත්ත අකාමකා ගිහිලා තියෙන්නේ. නිසා නිතරම බලන්න මගෙන් සිදුවෙන අකුසල් වැළැක්වීම සඳහා කටයුතු කරන හැර මොනම තැනකදීවත් කැපී පෙනෙන්න හෝ මොනම තැනකදීවත් තමන්ගේ මත ඉස්මසු කරන්න හෝ මොනම මතකින් අනුන්ට ගහපා දෙන්න හෝ ඉදිරිපත් වෙන්න අපිට අයිතිවාසිකමක් නැහැ. අයිතිවාසිකමක් තියෙනවා නම් ඒ කෙලෙස් අයිතිවාසිකමක්. ඒ නිසා පැත්තකට වෙලා තම පැත්තකට වෙලා කියන එක අදහස් කරන්නේ ඉදිරිපත් වෙන වෙලවල සෑයන කෙලස් ප්‍රමාණය සිදු වෙනවා අවම කෙරෙන විදිහට කටයුතු කරන්න. ඒක ඒ ඒ වෙලාවේ යෝ මේ තමා විශ්ින් දත යුත්තක් මිස කිසිම පොතක ලියලා නැහැ ලියන්නත් බෑ. ලියලා ඉවර කරන්න බෑ ඒ නිසා සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං first do no harm එකම දෙයයි කරන්න තියෙන්නේ මගෙන් කාටවත් හිංසාවක් කරදරයක් මටවත් අනුන්ටවත් දැනටවත් මත්තටවත් නොවන විදිහට කටයුතු කරකොට ওই දරුවොත් එකයි නොදරුවොත් එකයි එහෙම නැත්නම් මේ දරුවොත් එකයි මඳුරුවොත් එකයි අරුණත් මදරුවෝ කියලා කටයුතු කරන්න ඕනේ මේ දරුවෝ නෙවෙයි අර කට්ටියත් දරුවෝ තමයි. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකේ වෙන්නේ මගේ දරුවෝ විතරයි දරුවෝ අනිත් දරුවෝ දරුවෝ නෙවෙයි. මගේ හැමියා විතරයි සැමියා අනිත් කට්ටිය රයිට් එතකොට අඩු තමයි. නිසා සියල්ල විශේෂයි පවු නොකරන පැත්තට ගියාම ප්‍රශ්නයක් හිතෙන්නේ නැහැ. අමාරුයි. මොකද මේක අවුරුදු ගාණක් අපේ සભ્યත්වයෙන් අයින් වෙලා අපි මේ උනදෝ කරන්න උත්සාහ කරන පිරිසක් පාටපත් වෙලා තිනවා. එතකොට අපිට මේ රුචි අරුචි මගේ උඹේ ප්‍රිය අප්‍රිය විශාල ભેදයක් ඇති කරගෙන අනවශ්‍ය ප්‍රශ්නයක්. මරණ වේලාවේදී මොකක්වත් නැහැ. ඔය කොච්චර જાති කරවත් මැරෙන්න වෙන්නේ ඔය කිසි කෙනෙකුගේ උදව්වක් ඇති වෙන නිසා සීලු ඉදිරිපත් වෙච්ච ඔක්කොටම ගංගා නංගගේ වැලි තලාවක තියෙන වැලි යට ටිකට වගේ සලකන්නේ. ඒක නොසලකILLකුත් නෙවෙයි, අවමානිකුත් නෙවෙයි. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඒකට කරන්නේ අපි පවුනෝ කරන්න වගේ බලා ගන්න. එමෙ මොහොතේම මගෙන් පවක් වෙන්න ඉඩ තියෙනවා මම මේක අඩු කර ගන්න උත්සාහ කරනවා. ඒක අහන්නෙත් ළඟ ඉන්න කෙනෙක්ගෙන් තමයි ඔබ මම මේක කරනකොට ඔයගොල්ලන්ගේ හිත රිදුනද? අනේ කරුණා කරලා මට මේ සමා වෙන්න. ඒකට මේ සුප්‍රීම කෝට් ජජ් කාවට යන්න ඕනෙත් නෑ. එහෙම නැත්නම් පල්ලියේ කටට හිල හිලට කට තියලා පව් සමා කරන්න ඕනෙත් නෑ. තමන් වැරද්ද කරගත්ත එක්කනට එක කතා කරලා සමා කරගන්න මැරෙන්න ඉස්සලා. ඉතින් ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන අපි මේ පින්කරනද එහෙම නැත්නම් මේ මගේ උඹේ කියලා තෝරාගෙන බේරන කටයුතු කරන එක ඉතින් ඒක උගදිනකොට අමාරු. ඒක පිළිබඳව තේරුම් ගන්න අමාරුකුත් නෑ මට. නමුත් ප්‍රශ්නේ අහන්න අයිතිවාසිකක් තියෙනා වගේම ඒක එහෙම එහෙමයි කියලා කියන්න අයිතිවාසිකමක් මට කියන බුද්ධ පුත්‍රෙක් විදියට ඒක තමයි බුදුහාමුදුරුව අපිට කරන්න කියලා තියෙන්නේ. කියලා දෙනකොට කාට හරි කියලා දෙන්න කියලා තියෙන්නේ. ඉතින් පස්සේ කාලේ ආගම ඇවිල්ලා මේ පින් කිරීමක් ඉස්සර කරගෙන අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙනවා. ඉතින් දෙකම නොකර ඉන්නට වැඩිනම් ওই පින් කරන එක හොඳයි. මොකද පින් කරන ගමනොත් ප්‍රශ්න උත්තරේ නැති බව තේරෙන කෙනෙක් ඉන්නවා නම් මතක තියාගන්න. පින් කරන කට්ටියගේ ඊගාව පින තමයි පවු නොකර සිටි. ඇත්ත වශයෙන් කියනවා ඒක තමයි පළවෙනිම පින්කම. දෙවෙනි එක ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේ ආනාපානේ සංසිඳී ගිය විට මා ඉදිරියේ හරියට කම්පියුටර් එක ස්ක්‍රීන් සර්වර් එකක් වැනි වෙනස් වී යන රටා රසක් පෙනේ. මේ පිටත ඇති ආලෝක නිසා සිදුවන්නේ නැත්තේ එසේ නැත්නම් ආනාපාන සංසිඳීම නිසා ඇති වූවක්ද ආනාපාන සංසිඳී ඇති විට සතිය එහි පවත්වා ගැනීම ඉතා අශීරුවේ සිත වෙනතක ගොස් ඇචිත කියා විශ්චිත කර ගැනීමට අපහසු වන්නේ හිත තබා ගත තැනක් මේ වෙන විට නැති නිසා වහන්සේ දේශනා කළ පරිදි හිඳිමි හිඳිමියයි මෙනෙහි කළද මාතුල බැලීම වෙනුවට හිඳීම යන වචනයට හිතයයි අනුකම්පාවෙන් පහදා දෙනෙමින් ඉල්ලමි ඉතින් මේක ජල කඩක පෙන්නන පිළිඹුව වගේ හිත පිරිසිදු වෙනකොට වෙනකොට ඒකේ සංඥා නැති අරමුණු නැති නාමකමක් කියන්න බැරි ප්‍රියාප්‍රිය නැති මේක මගේ මේක පිට කියාගන්නට සීමාවක් නැති මොනවදෝ පෙන්නනවා ගොජයක් වමනයක් වගේ එකක් පෙන රිත්තක් වගේ එකක් එහෙම නැත්නම් මේ කියන ස්ක්‍රීන් සේවරයක් අකෝ ඔහේ යන පැටර්න්ස් වගේක් පෙන්නනවා මේක ඉතින් තේරුම් අරගන්න මැරිලා නැති බවට මේක තමයි ලකුණ. නිින්ද ගිහිලා නැති බවට මේක තමයි ලකුණ. ක්ලාන්ත වෙලා නැති බවට මේකයි ලකුණ. ඒක සඳහා බේරෙන්න තියෙන <clears throat> ක්‍රමේ තමයි ගොරෝසු ආනාපානලා එතෙන්ට එනකම් පාර දන්න මනුස්සයාට පැටලෙන්නේ අතරමඟදී සතිය කැඩිච්ච කෙනාට හිතනවා මේ ඇවිල්ලා නොදන්න තැනක අතරමං වුණාද කියලා. ඒ අර පාර ලකුණු නැති නිසා. ඉතින් මේ අසරණ වීම ඒ කියන්නේ පේනවා මොනවදෝ ඒක රුචි නෑ ඒක සම්මෝහ ජනකයි මත් කරවන සුළු ගතිය අටුවාචාරින් වංශලා පෙන්නනවා පුංචි ඔරුවකට නැගලා මුහුදට ගිහිල්ලා ගොඩබිම නොපෙනෙන නොපෙනිච්ච ගමන් ඉරසර මුහුදට වැටිලා මුහුදේ රැලි වලට වැටිලා එන අර ග්ලෑර් එක එහෙම නැත්නම් ඒ ඔක්කාර දනවන ආලෝකය මුහුදු උණක් ඇති කරනවා කාන්තාරේ ෂේම භූමියේ නොපිනී ගියාට පස්සේ වැල්ලට ගියාට පස්සේ ඇති කරන මිරිඟුව බැලුව බැලුව අත පේන මිරිඟුව ඒ මනුස්සයාට මේ නිර්ලක කතරක බය ඇති කරනවා පිශාච බය කියලා කෙනෙක් වියාල බය කියලා කියනවා කැලයක් මැදට ගියාට පස්සේ මනුස්සයාට දිශා මාරු වෙනවා කොයි යතේ ගමද කොයි යතේ කැලේද දන්නේ ඊට පස්සෙත් කැලේ මැද අතරමං වෙනවා ඉතින් ඒ නිසා ඒ වගේ දෙයක් වෙනවා සංඥා ලෝකයක ජීවත් වෙච්ච මිනිස්සයා ඒ සංඥාවල් වලින් සමුගත්තට පස්සේ කෙලස් නැති නිසා කෙලස් මැද හිටපු කෙනාට මහා පාළුවක් මහා තනිගතියක් මහා විවේකයක් දැනෙනවා ඒක දරා කියා ගන්න බෑ. ඒකට දරා කියා ගන්න පුළුවන් වෙන්නේ නැවත නැවත ඒ පාරෙම ගිහිල්ලා මම මේ දන්න තැන ඉඳලා නොදන්න තැනට යන්නේ මෙතනදී බයක් ඇති වෙන එක කෙලෙස් හිතක ඇති. ආර්ය හිත, නික්ලේශී හිත මේකට පුරුදු කරන එකට තමයි ජීවත් වෙනවා කියන්නේ. කණ්ඩ බොණ්ඩ නෙමෙයි. වෙන සැප විඳින්න නෙවෙයි මේක හුරු කරගත්තොත් මරණයට බය වෙන්න දෙයක් නැහැ. මේ මරණයට ඉස්සලා පෙන්වන ලකුණු ටිකක් ඔය පෙන්වන්නේ. මේක හොඳට කල්ැතුව දැකලා තිබ්බනම් මරණයට කිට් වෙනකොට ওই ලකුණු ටික පේන එනකොට තේරෙනවා දැන් 10යි 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි මලා. බය වෙන්න දෙයක් නැහැ මරණයට ඉස්සලාම ලකුණු අවරෝහණ ගණන් කරන්න පුළුවන්. මේ ගණන් කළා නෙදීනේ. දැන් වෙලා තියෙන්නේ මරණ ඉස්සරහට අවිල්ලා වගේ ඔය ලකුණු කරනකොටම හීන දාඩිය දාන. සාධාරණයි. නොමරෙන්ද ජීවත් වෙන මනුස්සයර මේක සාධාරණයි. සංඥා මැද මේ මගේ අම්මා මේක ඔය තාත්තා මේ මගේ පාට කොළ පාට කියාගෙන ඉන්න කට්ටියට ඒව නැති වෙනකොට සාධාරණයි මේ වගේ නිමිත්තක් මායාවක් මරියාදාවක් නැති තැනකට යන්නේක මේකට කියනවා නිදහස සඳහා ඇති බය කියලා. ඉතින් කොහොමද නිවන් දකින්නේ? මේ නිදහස එනකොට මේ තරම් බයක් ඇති වෙනවා නම් ඒ මනුස්සයා කොහෙද නිවන් දකින්නේ? අනිත් එක තමයි භාවනා 100%ක් හරි බවට ලකුණක් මේක කොච්චර ඕගොල්ලෝ වැරද්දට කරුවත් බුදුහාමර තියලා තියෙන ක්‍රමේ දක්ෂකම නිසා භාවනා කපාගෙන ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ හම්බෙන ප්‍රතිඵලයට මූණට කෙල ගහලා තියෙනවා. ඒකට බය වෙලා තියෙනවා. ඒකට බේත් නැහැ. ඒ ලෙඩේට බේත් නැහැ. ඒ ලෙඩේ ජීවිත උඟ දිනෙක කරන්නේ මේ අරමුණ මට ගැලපෙන්නේ මේ ගුරුවරයා මගේ ගුරුවරයා නෙවෙයි. මේ ස්ථානේ හොඳ නැහැ. මේ ආහාර හොඳ නැහැ කියලා මාරු කර කර මාරු කර කර යනවා මිස කවදාකවත් මේ මේ ප්‍රශ්න කරුට මම ස්තුතිවන්ත වෙනවා ඒක වමාරන්න උත්සාහ කරලා තියෙනවා මට මෙහෙමයි වෙන්නේ කියලා ඒකට තියෙන වචන මෙහෙමයි මා ඉදිරියේ හරියට කම්පියුටර් එක ස්ක්‍රීන් සර්වර් එකක් වගේ වෙනස් වෙවි යන රටා රසක් පෙනේ මේකට ਸਰවඥ කවුද අපේ සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේ වචන හතරකින් විස්තර කරනවා පීල නට්ටෝ මේක දිහා බලා සිටීම පිළීමක්. සන්තාප නට්ටෝ තැවීමක්. සංඛතට්ටෝ මේක හේතු කරුණු රාශියෙන් හැදලා තියෙන විපරිණාමට්ටෝ හේ විනාශ වියන පැටර්න් එකක් පේනවා. මොනම මොනම ලකුණක්වත් කියන්නේ නැහැ. සුබ කියන්නේත් නැහැ, අසුබ කියන්නේත් නැහැ. එනවා පේන්නේත් නැහැ, යනවා පේන්නේත් නැහැ, ඇතුළ පේන්නේත් නැහැ, පිට පේන්නේත් නැහැ. ඉතින් එතකොට ඒ පදනමේදී මම යට ඇඟිල්ල ගහ ගන්න තැනක් නැහැ. සක්කාය දිට්ඨියට ඇඟිල්ල ගහ ගන්න තැනක් නැහැ. විඥාණයට ප්‍රතිෂ්ඨාවක් නැහැ. පටවියාපෝ තේජෝල වක්කාරයක් තියෙනවා. පටවියාපෝ තේජෝ කිසිම ඉංගියක් කරන්න බෑ ඒගොල්ලන්ට. කෙනහිල්ලක් කරන්න බෑ. ඔක්කොම හැකලි දිගටලා ගිහිල්ලා මේකට පුරුදු වෙන්න අමාරු මොකද මේ තරම් කාලයක් සංඥා මැද ජීවත් වෙච්ච නිසා අපි ඉගෙන ගන්නවයි කියලා කිව්වේ මොකද්ද විශාල සංඥා තෝගයක් ඔළුවට දාගෙන වමාරා කකා හිටපේ ඉතින් ඒ තාක්කල් නිවනක් නැහැ. මෙතන හොඳට පේනවා නිවන දක්වා නිවනම නෙවෙයි නිවනට ලකුණු හොඳට පෙන්නලා තියෙනවා. නමුත් එතකොට ලියලා තියෙනවා මේ ඒ පවත්වා ගැනීම ඊට අපහසුයි. මේ මෙතන නැවැත්ම පෙන්වන්නේ. සංසාරේ පුරාට පැවැත්ම පෙන්නලා මෙතන නැවැත්ම පෙන්වනවා අපි ඒකෙත් පැවැත්මක් ඉල්ලනවා. ඒකෙත් නිත්‍ය සංඥාවක් ඉල්ලනවා. එතකොට මේ නැවැත්ම තියෙන තැනකට කියලා පැවැත්මක් ඉල්ලන්න ගියාම ඒ තරම් පැවැත්මට අපි බැඳිලා ඉන්න නිසා අලිය අපහසුකටපත් වෙනවා. එහෙම නැත්නම් හිත වෙනතක ගොස් ඇතිද කියා විනිශ්චය කර ගන්නට අපහසු වන්නේ හිත තබාගතිය වෙනත් තැනක් මේ මේකට මේකට කියන සම්මෝහය කියලා. සම්මෝහය කියනකොට තේරෙන්නේ නැහැ මේක හිතපු දෙයක්ද ප්‍රත්‍යක්ෂයක්ද. එතකොට මම ඇත්තටම සතියේද නැද්ද? මේක මම හිතලා ගන්න එකක්ද මේක මට ඉබේ හම්බෙච්ච එකද මොනම දෙයක්වත් නැහැ. ඒ කියන්නේ මමයට කුඤ්ඤ ගහ ගන්න තැනක් නැහැ. මඩේ හිටුපු ඉන්න වගේ ගහන ගහන කෙහෙල්ලෙනවා. එතකොට මහා අසරණ ගතියක් ඇතිවෙනවා. ඒක ආර්ය විවහාරේ නම් ඒකට හුද්ද කලාව කියලා කියනවා. ආර්ය විවහාරේ මේකට විවේකී කියලා කියනවා. ආර්ය විවහාරේ මේක විස්රාමයේ කියලා කියනවා. නමුත් සෙනග වෙඳ ගත කරපන්න සයාට මේක තනිවීමක්, බයක්, අසරණ වීමක්, රහෙන් තල්ලු කිරීමක්, පදනමක් ගලීලි යෑමක් විදිහට පේනවා. ඒක නිසා ඒක ඉඟි කරවලා ඩොක්කක් අනින්න ඕනවට සරුවචන්හන්සේ කියනවා මේ වගේ භාවනා උපක්‍රමයකින් සංසිඳීමකට ආවට පස්සේ උදේකලාවට ආවට පස්සේ විවේකයට ගියාට පස්සේ උදේකලා වුණාට පස්සේ ඒකට බයක් චකිතයක් අතනම් විරේධකාවක් වෙනවනම් ඒක හිතේ තියෙන අසත්පුරුෂ ගති කියලා තේරුම් ගන්න. මේක හරීම විවේකයේ බව මේක තමයි විශ්‍රාමයේ බව මේක විවේකයේ මේ හුදෙකලා බව දන්නවනම් ඒක සත්පුරුෂ හිතක් ඒ නිසා අපි භාවනා කරාට අපේ හිතේ අසත්පුරුෂ සත්පුරුෂ ගති මේ පුද්ගලයාගේ සත්පුරුෂ සත්පුරුෂ ගති නෙමෙයි මම කියන්නේ අපේ හිත වැඩ කරන්නේ මොන න්‍යාය පත්‍රයද කියලා තේරෙන්නේ මේ එන්නේ මේ වගේ තැනකට දැම්මම පස්සේ ඒක නිසා භාවනා වැඩමුළුවකදී එක පැත්තක් අපිට සකස් කරලා දෙන්න පුළුවන් එතෙන්ද ගෙනියන්න පුළුවන් ඉතින් පිළිගන්නව නෝ පිළිගන්නවා කියන එක ඒ යෝගාවචරයාගේ සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි මත හිටිනවා. ඒක බටහිර ලෝක නිදර්ශනයකට කියන්නේ අශ්වය වතුරේ ළඟට ගෙනියන්න පුළුවන් බොන නොබෙන එක අශ්වගේ වැඩේ. ඌට පොවන්න බෑ. වතුරක පෙන්නලා ගියදාගේ ඉස්සරහට වතුර නැහැ බීපන් කියලා තියු මූණ තියා බලන ඉන්නවා ඌට තේරෙන්නේ නැහැ. වතුර හම්බුනේ බීපන් කියලා ඉතින් මොකද කරන්නේ? ගෙනියන එක ඉතින් අයිතිකාරය අසාරෝකයාගේ වැඩේ. නමුත් ගියාට පස්සේ බොන නොබෙන එක වෙනම වැඩක්. ඒ වගේ ඒ නිසා ධර්ම වර්ෂාව නිතරම වහිනවා. නමුත් ඒකේ තමන්ගේ භාජනෙන් එළිය තියලා තියෙන කලාතුරකින් කෙනෙක් ඉතින් ඒකල කියනවා හරි වියලී කියලා. තෙත්මනේ නැහැ කියලා. භාජනේ එළියෙන් තියන්න තිබ්බට ඒ භාජනේ යට පල්ලේ හිලක් තියෙනවා නම් පහළ ඉවරනකොට වතුරා කෑනවා. කට පුංචි බඩ ලොකු කලයක් තිබ්බොත් පිරෙන්න කල් යනවා. කොරහක් වගේ එකක් තිබ්බොත් පිරෙන්ට් ඉක්මනට යනවා. ඒ වගේ එක එක පුද්ගලයන්ගේ එක එක තියෙන ආකර්ෂණ මේ දැරීමේ ශක්තිය ඒක දී ඇති සාධකයක්. ඒක වෙනස් කරන්න බෑ. නමුත් ධර්ම වරුසාව වහිනවා. ඒ නිසා හැම වෙලාවෙම වාජනීලියෙන් තියන්න මේ පිරෙන්න අරින්න පිරුණත් අර නුරුස්නාගති මේ ගති පහළ වීම ලෑස්ති වෙලා යෑමෙන් එනකොට ඒවා මෙනෙහි කිරීමෙන් කපා හැරීම ඔය සාමාන්‍ය දසදාන වස්තුවේ දන් දෙනවට වඩා බොහොම අමාරුයි. එහෙම නැත්නම් යුද්ධකදී දහස් දහහක් හමාරක් පරද්දවල දිනනවට වැඩිය හරි අමාරුයි. ඒකයි බුද්ධ සංස්කරණයේ යුද්ධ බිමේ දහහක් දිනන රඩිය මෙතනදී මේ ආත්මේ දිනා ගන්න එක හරි වටිනවා. ඒ නිසා ප්‍රශ්නේ මම අගය කරනවා. නමුත් ප්‍රශ්න කරතම කාලකන්‍යා කියන වචනේ අසත්පුරුෂයා කියන වචනේ නොකිය කියුණා මගේ ඇති. ඒ කිසි සමා වෙන්න ඕනේ. මගේ හැටි එහෙම තමයි. ඔබ වහන්සේ අගනා මග පෙන්වීම නිසා පිම්බීම ඇකිලිම සංසිඳී හිතේ පතුලේ කෙලෙස් වහවහ ඇතිවිති ඇති දැකීමට හැකි විය. මේ දැන් පය දෙක තුනක් පමණ කිසිම වේදනාවක් තොරව කරගෙන යමි. නමුත් <clears throat> සුළු මොකද්ද වචන දෙනව වෙන්නේ කීපයක් ඇතිවිය. ප්‍රශ්න කීපයක් ඇතිවිය. ඒට උපදේශ දෙනමින් ගෞරවණීය ලාසිනුයි සංසිඳීම ඊමට පෙර මෙම අතීත සිද්ධීන් තෙරපෙමින් දැනේ. එවිට ඒ වෙත යොමු වෙයි. ඒක හරියට මේ මරණාසන්න වේලාවේදී ආසන්න කර්ම විස්තර කරනකොට සරුවචාන්සේ සඳහන් කළා තියෙන්නේ ගාලේ දොර අරිනකොට දොර ගාව රැස්සලා ඉන්න ආරකුන්ගේ පැටිය හරි කමන්නේ මහේ කාර්ය කමන්නේ පීසි වෙලා යනවා පිටිපස්ස කට්ටිය තල්ලු කරන නිසා. ඉතින් ගොපල් ඇවිල්ලා දොරටු අරිනකොට දොරටු කියලා කෙනෙක් නිකන් වැටක් තියෙන්නේ. වැටේ කඩුල්ලක් තියෙනවා. කඩුල්ල අරිනකොටම ළඟ හිටපේකාර පිටිපස්සේ ඉන්න කට්ටියකින් තල්ලු වෙලා යනවා පොඩි එකෙක් හිටියත් යන නිසා අර ඇරෙන වෙලාවට ඉස්සරහින් තියෙන කර්ම ඉස්සරහට එනවා අපි හිතන එක නෙවෙයි ඉන්නේ. නිකන් සාමාන්‍ය සූදු කෙලිනකොට බූරුව කොට්ටම ඊගාට වැටෙන කොලේ මොකක්ද දන්නේ නැහැ. අපිට බේබි කපනවායි කියලා කියන්නේ. මේක සූදුවක්. අපි හිතාගෙන අපි මේ මේ රුවන්වැලි සෑය චූඩමාණිකට මෙච්චර සල්ලි දීලා තියෙනවා අරකට කොලා එව්ව මොනවා මතක් වෙද අන්නේ අර පරට්ටි අල්ලපු ගෙදර කියලා මතක් වුණොත් ගියා තමයි ඔක්කොම ඉවරයි ඉතින් ඒ සම මේ දැන් අපිට හිතට පේනවනේ නිකන් භාවනා කරනකොට එනේ වගේ කිසිම චාරයක් නැහැ කියලා. ඉතින් කොහෙද මරණ වෙලාවේද ඔච්චරක් චාරයක් තියෙන්නේ? ශ්‍රද්ධාවක් නැති මේකේ පේනවනේ. අඩියට ගියාට පස්සේ නම් පේනවා කක්ක ගොඩක් තියෙන්නේ කියලා. අඩියට කිට්ටු කරන බෑ ගොජ දාන. ගොජ දානකොටම අපි ඒකේ බාම් ගානවා, බෙටඩීන් ගානවා, මතු වෙනවා. ඒකල වහලා තුවාල සනීප කරගෙන තියාගෙන ඉන්නවා. ඉතින් ඇතුලේ පෑවෙනවා. මෙතෙන් එන්න දෙන්න ඉන්න දෙන වෙලාවේදී භාවනා කඩාගෙන නැතුව ගෙනිනවා කියන එක නියම තපස. ඒක තමයි නියම Brahmacharya කියලා කියන්නේ. ඒක තමයි අමාරු දෙය. එතෙන්ද ගෙනියන කන්නම් ගුරුවරයා අමාරුයි. ගුරුවරයා වගේ කියන්න ඕනේ මනුෂයාට මේ ඇති හැටිය පෙන්වනකම්. ඊට පස්සේ ගුරුවරට කරන්න දෙයක් නැහැ. ඉතින් ආ බලාපොරොත්තු වෙන ඇතුලේ රත්තරන් ප්ලැටිනම් මැණික් මුතුනම් ඉවර තමයි. ඇතුලේ බලාපොරොත්තු වෙන තැනදී බලාපොරොත්තු වෙන තියෙන තණ්හා මාන දිටි කෙලස්ම තමයි. භාවනා නොකරන කෙනාගෙත් ඔච්චරයි කියලා හිතනද භාවනා කරන්න ඉස්සලත් ඔච්චරයි බුදුහාමුදුරන්ගෙත් ඔච්චරයි ඔක දැක්කොත් නිවන් දකින්න දකින්න අකමැති නම් දකින්නකොට බය වෙනවා නම් අල්ලේ දකින්නකොට බය වෙනවා වගේ ඒ ඉතින් එයාට කරන්න බෑ එයාට මේ සොල්දාදුවක් වෙන්න අමාරුයි නමුත් මේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන විදිහේ ධෛර්යමත් විදිහක් තියෙන්නේ මට දැන් අඩිය පේනවා නමුත් මට පේනවා මේ ගොජේ සංසිඳෙන්න ඉස්සල්ලාම තියෙනවා කියලා ඔළුව දම දමයි ඉන්නේ ඒගොල්ල නිකන්. එළියට එන්න දඟල දඟල ඉන්නේ. ඒකෙන් පේනවා මේ සංසිඳීම සඳහා ප්‍රයත්න කරන්න ඕනේ ඕනම ඉරියව්වක හිත සංසිඳිච්ච ගමන් අදුර අර පේන ස්ක්‍රීන් සර්වර් එකේ එන්න පටන් ගන්නවා. ඔහේ පෙරලි පෙරලි තියෙනවා. නමුත් ඒකට හරියම කම්මැලි. ඒ නිසා අපිට හිතෙනවා ඊට වැඩිය හොඳ ටෙලිවිෂන් එක බලන එක, පත්තරේ බලන එක, නවකතාවක් බලන එක, කවුරුත් එක්ක කතා කර කර ඉන්න එක, විනෝදාංශයක් කරන එක. මොකද එතකොට අනුන්ගේ කුරුනේ මේනේ. ඒකේ අපි අගයක් ආඩම්බරයක් තියෙනවා තමන්ගේ කුණු දකින්නට වැඩිය අනුන්ගේ කුණු හොඳයි ඒක ලියලා ඒව සුද්ධ කරන්න කතා කරනවා මහා සුචරිතවාදී විදියට. කතා කරන්නම ඇතුලේ කුණ තියෙන එක තමයි. ඒක බුදුහාමුදුර හොඳටම දන්න එකක්. ඇතුලේ කුණ නැති එක උ දන්නවා මේ කුණ තියෙන එකයි බලන එකයි අයින් කරනවා කියන එක වෙනම ක්‍රියාවලියක්. අයින් කරන කතා කරන්නේ gedetta maragaate ලෝකෙට ප්‍රකාශ තියෙන කට්ටිය තමයි. තමයි කුණ අයින් කර ගන්න දඟලන එක නා අනුන්ගේ කොන්තරත් බාර ගන්නෙත් නෑ. මේක ඔය බැනලා හදන්න පුළුවන් දෙයක්වත් නෙවෙන බව දන්නවා. පුදුමාකාර අනුකම්පාවකින් තමයි මේ කෙලෙස් පිළිබඳව කටයුතු කරන්නේ. ඒක නා විශේෂයෙන්ම තමන්ගේ කෙලෙස් ගැන හොයලා බලනවා. අනුන්ගේ මේ පව් කොන්තරත් ගන්සභා බිස්නස් කරනවට වැඩියි. අතීත සිතිවිලි අතරමැද ආනාපාන සැලසුම් වලට අනෙක් හිතවිලි එයි. ආ නෑ. අතීත සිතුවිලි අතරමැද අනාගත සැලසුම් වලට අයත් හිතවිලි එයි. එවිට මා හිත වෙනතක ගියායයි සතියේ නාපසු අතීත සිතුවිලි දකිමි. මේ නිවැරදි නැත්තම් කලියුත්තේ කුමක්දයි පහදා දෙන්න. ඒකෙදී නම් හරියට කියන්න තියෙන්නේ මේ වෙලාවට නැවතත් හිත හැඟුම් මුදා හැරුවා හැරියා වගේ ඔහේ අතීතයටත් යනවා අනාගතයටත් යනවා වර්තමානටත් එනවා වර්තමානයේ හිටියා කියලා නම්බුවක්වත් අතීතයේ කියලා කනගාටුවක්වත් අනාගතයට ගියා කියලා කනගාටුවකුත් නැතුව හිත සියල්ලටම හැඟුමකින් තොරව වගේ වගකීමකින් තොරව වගේ හැසිරෙනවා. ඒක තමයි සරුවචනයේ සඳහන් කරලා තියෙන්නේ විඤ්ඤාතේ විඤ්ඤාමත්තම් භවිෂ්‍යති. අතීතයට ගියාට කමන්නේ ඒ ගැන පශ්චාත්තාපුනොත් කෙලස් වෙනවා. අනාගතයට ගියාට කමන්නේ පශ්චාත්තාපුනොත් කෙලස් වෙනවා. අනාගතයට ගියා වර්තමානට ආවට කමන්නේ වර්තමානට ආවයි කියලා උදම් වෙනුවොත් කෙලස් වෙනවා. අතීත අනාගත වර්තමාන ඕන දැනකට පළච්චාවයි ඒ ගාව වැඩිපුර හිත හිතා ඉන්න එපා ඒක එතනින් නතර වෙන්නයි එතකොට ඒක දැඟලුවයි කියන බයක් තමන්ට එන්නේ මොකද ඒ අතීතයට ගියේ එකේ හිතවිලියේ අන්තර්ගතය තමන්ට මතක හිටින්නේ නැහැ අනාගතයට ගියාට ඒකේ අන්තර්ගතය මතක හිටින්නේ නැහැ වර්තමානට ගියයි කියලා ආඩම්බරයකුත් නැහැ ඉතින් අර හිත නිකන් මේ ඒ මේ තොටිල්ලෙන් පැනපු බබා ඔය ගේ ඇතුලේ හැම තැනම දුවපැන ඇවිදිනවා ඉස්සර වගේ දැන් තොටිල්ලේ තියන්න බෑ. එතකොට අම්මා දන්නවා දැන් ඉතින් අතපය කඩා ගන්නවා කන් ඇටි බිම එන ගන්නවා කියනකොත් හැදෙන බබාගේ හැටි එහෙම තමයි. ඌ පස්සේ පයින්නවා. තිබ්බ ගමන් තොටිල්ලෙන් පයින්නවා. ඊට මෙරි වැඩි හොඳ බිම තියෙන එක. හැමතැනම දුවනවා. අන්න වගේ හිත ඒ සතියෙන් වරණගිලා ආවට පස්සේ යා කෙලස් තියෙන තැන් උන්ට නෝ කිසි බයක් නැතුව. ගිහිල්ලත් එනවා ආසාදෙන වෙලක් නැහැ. හිතා ගන්න බෑ. ඒක අමාරුයි කෙලෙසයිට හිතකින් මනින්න සුචාරිතවාදී නම් කොහොමඩක්වත් කරන්න බෑ. ඒගොල්ලෝ යන්නේ ඉස්සෙල්ලා ක්ලාන්තේ දානවා. මම සර්වඥාන්ස කියනවා අතේ තුවාල නැත්තම් වසෝල්ට අත දැම්මට මුකුත් වෙන්නේ නැහැ බය වෙන්න එපා. මම මේ අත්දකලා කියන්නේ කියලා. ඉතින් ඒ වගේ එතෙන්දී මනසක තියෙන ප්‍රතිශක්තිය එහෙම නැත්නම් ලෙඩ රෝග තැනකට ගියත් Tamanට ලෙඩ හැදෙන්නේ නැහැ කියලා ඇති වෙන්නේ විශ්වාසය ඇති වෙච්ච කෙනා ඒ ලෙඩේට බය වෙන කෙනාට වැඩි වෙනස්ව මූණ දෙනවා මේ ප්‍රශ්න වලට අර ලෙඩේ ගියාම මම බය වෙයි කියන මනුස්සයට ලෙඩ හැදෙන්න ඉස්සෙල්ලම මම බය වෙලා මැරෙනවා. ඉතින් ඒ නිසා ඒ කෙලස් වලට ලෙඩ රෝග වලට දුර්ජනයින් පිනිස නැත ඔය නාලාගිරියතා ඉස්සරහට එනකොට ආනන්ද හැමදාමට හරි බයයි බුදුරජාණන් වහන්සේට මොනවද කරයි කියලා. ඉස්සරහට යනවා. බුදුරජාණන් ආනන්දම පිටිවසර බලන් බය වෙන්න එපා. ආයෙසරේ කරන ආවුරන්ට ඉන්න බෑ. මොකද මේ අත හොඳේ කටේ තියාගෙන පිඹගෙන බාගෙන එනවා ඉන්න ඉන්න මිනිස්සු මරපින්. ආයෙසරේ කිචන ආනන්ද හම්දුත් තාම සෝවන්. පුතන්සික බය වෙන්න එපා. තුන්වෙනි සැරේටත් ගියා. පැත්තකට යන් කිව්වට පස්සේ ඇතා ළඟට බුදුහාමරගේ ශේෂ්ත්‍රයට එනකොට ධනබිම්ම ගහලා දැනගට පස්සේ කිව්වා මන්තක ධානයේ උඹත් ඇතා මාත් ඇතා උඹ කොටනන්නේ අපායයි. එච්චරයි මට කියන්නේ. කරන්න පුළුවන් නම් කරපන්. බුදුහමන දනව කරන්න බෑ ඊයේ. බුද්ධ ශරීරයට කඩාවත් කාටවත් හානි කරන්න බෑ. ඒවත් බුදුන්සේ මූණ දුන්නේ මිනිසෙක් විදියට. ඒක නිසා ඒ වගේ ප්‍රතිශක්තිය ඇඟේ ඇති කෙනා විස බීජයට වැඩ කරන හැටිත් ප්‍රතිශක්තිය නැති කෙනා වැඩ කරන හැටට ලොකු වෙනසක් තියෙන නිසා මෙතන හිත මේ දෙක අතර මැද තියෙනවා. වර එක කෙලෙස් වලින් ආතුර වෙනවා. වල එක තියෙනවා කෙලෙස් තීද්දි කිසිම ආතුර වීමක් නැහැ. හිතා ගන්න බෑ. එන්න යනකොට ධර්ම රසන වෙලා సౌందර්ය මනසට ඉලක්ක හම්බ වෙනවා. ඒ ඒ දරුවා කරේ තියෙන තදබලෙන්ගතුකම නිසා මවක් ඒ දරුවත් එක්ක වැඩ කටයුතු කරනකොට මවට ලැබෙන ප්‍රතිශක්තියත් මව නිසා දරුවට ලැබෙන ප්‍රතිශක්තියත් දරුවා උපන් කාලේ පුදුමාකාර විදිහට එකිනෙකාට උදව් කරනවා. උදව් කරන්නේ නැතුව දෙන්න දෙපැත්තට කරන්න බෑ. අන්න ඒ වගේ මහ පුදුමාකාර ශක්ති ඉති කවදාවත් ක්‍රියාත්මක වෙන ශක්තිය වගේ ක්‍රියාත්මක නැති ඒක වෙන වෙලාවේදී ඒ සංක්‍රමණ කාලයේදී යෝගාවචර තිනේ සුළු වශයෙන් සද්ධාව සීලේ අදිෂ්ඨාන ශක්ති අනිවාර්යකින් තමයි රැඳෙන්නේ පිම්බිම හැකිලිම සංසුන්දනාක් මෙන් මෙම හිතවිලි ඒම සංසිඳනවාද ඇත්තටම හිතවිලි තිබුණාට පිම්බීම හැකිලිම තිබුණාට Taman ඒක දැනුණා දැනුණ මට්ටමින් නතර වෙනවා. ඇහුණා ඇහුණ මට්ටමින් නතර වෙනවා. දකින්නවා දකින්න මට්ටමින් නතර වෙනවා. විඥානය කරනවා හිතනවා හිතන මට්ටමින් නතර වෙන නිසා ඒව මේ ඉස්මතු වෙන්නේ නැහැ. කයක සංගහන මොනක්වත් මතයක් නැතු වෙන්නේ. ඉතින් ඒ නිසා සබාව පවත්වාගෙන යන්න පුළුවන්. අරමුණේ සංසිධීමට අදාළ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඇතුළත් ධර්මදේශනා මෙන් හිතවිලි සංසිධි මෙම කාගපාද ගොඩයි. ඇතුළත් ධර්මදේශනා මෙන් මෙම ඉදිරි පියවට අදාළ සූත්‍ර ධර්ම තිබේ නම් ඒවා සඳහන් කරන මෙන්න ඉල්ලුවේ සූත්‍ර ධර්ම ඔක්කොම පපුවේ තියෙන්නේ. භාවනා කරන්න ඔක්කොම එනවා. ඒ පුස්කොළ පොත්වල හරි ධර්ම භාණ්ඩකාරක තමයි මේ මහනුවර පත්තිරුපේ තියෙන පුස්කොළ පොත්වල මොකක්වත් නැහැ. භාවනා කරගෙන යන්න ඕක දිගට කරන එක තමයි ලොකුම දැනුම. ඔතෙන් ගිය කෙනාට තියෙන්නේ තාම වැඩේ ඉවර නෑ. නමුත් Tamanට ඉමක් පේන වෙලාව. ඒක නිසා නිකන් හරියට කියනවා නම් රටහරා දිවීමේ තරඟයේ පිට්ටනියක දුවන කට්ටියක් ඉන්නවනේ. පිට්ටනිය දුවනට කියන්නේ පිට්ටනිය වට 11 සැරයක් දුවනකොට ඔන්න මෙච්චර දුරක් ගෙවෙනවා කියන. ඉතින් දුවගෙන දුවගෙන යනකොට Tamanට පේනවා පළවෙනි දෙවෙනි රවුම යනකොට කීප දෙනෙක් අයින් වෙනවා. තුන් හතර රවුම යනකොට Taman හතරේට වඩා තුන්වෙනි යන එක නම් Tamanට ඉස්සරහින් යනවා. ඒක බය වෙන්න දෙයක් නැහැ නේ. මම හතරෙන් රවුමේ එයාට පිටිපස්සේ යන්නේ. ඉස්සරහට යනකොට යනකොට පේනවා ෆයිට් එකට කවුරුත් නෑ. ලාස්ට් ලැප් එක බොහෝම ඈතින් කවුරු හරි එනවා. එතකොට අන්තිම ලැප් එක දැන් තියෙන්නේ කියනකොට 아무තු ජවයක් එනවා. දැන් මේ ඉවර කරන්න හදන්නේ කියලා. අනිත් වගේ භාවනා කරලියොට වෙලාවකට යනකොට ඔය මේ සාමාන්‍ය කහිනකොට අනම්මනම් එන දේවල් ඔක්කොම මට්ටම් වෙලා ගිහිල්ලා ඉදිරියට කඩාගෙන යන විදිහ එකක් එනවා. ඒක ඇත්තටම ගැම්මෙන් ඇති කරන එකක්. ඉතින් ඒක සඳහා පොත්පත් තියෙනවා කියලා හිතන්න එපා. තිබුණාට පොත්පත් වලට දාන්න බෑ වුණා. ව්‍යාකරණයට දාන්න බෑ. අමාරු දේ අර මුලින් පටන් ගන්න එක නැවත නැවත කිරීමෙන් ඒක ගැම්ම හැදෙනවා, කස කැවෙනවා. ඒ කස කැවීම අපි වග කියන්නේ. ඒකට සුසු පරිසර ලබා දීමුන අපි වග කියන්න ඕනේ. හොදෝද මඩේ දැම්මට ඒ කස කැවිල්ලෙන්නේ නැහැ. එතකොට වෙන්නේ පෙන්නනවා, අපහු ගන්නවා, පෙන්නනවා, අපහු ගන්නවා වගේ දෙයක්. ඒ නිසා ඒ නියමතම හිත දුනට පස්සේ මේ කරන්න ඕන දෙයක් කළ යුත්තක් කියලා ඔය අපි දැනට කියන නිදහසට කරන එකක්වත් බලංගු නැහැ. එදාට වෙන්න තියෙන දේ වෙනවා gediye ඉදුණට පස්සේ ඔය මොන තරම් ගහයකට ප්‍රේම කරත් ගහ gediyට ප්‍රේම කරත් gediye වැටෙනවා. ඒ නිසා කවදා හරි මේක වැටෙනවා කියලා මතක තියාගන්න. ඉතින් සවක මම මේ ගහෙන් ඇති විචිතී අනේ මට කිරි දුන්නේ මේ ගහ මස් දුන්නේ මේ ගහ අනේ මේ ගහත් එක්ක මට ලබනාත්මෙත් මේ අම්මාම මට ලැබේවා ලබනාත්මෙත් මට මේ තාත්තම ලැබේවා කියලා හිතය හැකි. ඔක් කිරි වැදුනට පස්සේ gediya දුඹුක් වුණාට පස්සේ වැටෙනවා. වැටුණාට පස්සේ හරි මිහිරි. වැටෙන් ඉස්සලා කඩලා කෑවොත් ඇඹුලයි. එනිසා පොඩ්ඩක් ඉන්නකො ඉදිරියට ගන් ඉදුණාට පස්සේ වැටෙනවා. කර්ණේ ස්වාමීන් වහන්සේ power of mindfulness පොත සම්බන්ධව he who abstain from interfering everywhere secure මේ පාඨය අනුව වැඩ කරගෙන යාමේදී සමහර විට පාප මිත්‍යයන්ට තදින් කතා කිරීමට සිදුවේ. අවස්ථානුකූලව මායනී අවස්ථාවට මුහුණ දීමට සිදුවේ ඇත. ඔබ වහන්සේ මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. ඉතින් තදින් කතා කරන්න උනා නම් Tamanටයි අකුසල් සිද්ධ වෙන්නේ. කෑ ගැහුව ප්‍රමාණයට හිත නරක වෙනවා. ඒ නිසා ඒ වෙලාවට හරි ඔය ඉසල ඉසලා නම් එහෙම වෙයි. ටික කාලයක් මෙහෙම කරලා බලන්න ඉතින් බීරියලියන්ට වේනා ගායනා කරාට තේ වැඩක් නැහැ. උපදෙස් දෙලා කෑ ගහලා මොනවාක්වත් ඕනේ නැහැ. තමන්න තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා බරපතල අකුසල් පෙන්වන වෙලාවේදී පිස්සු ඇදිච්ච අලියෝ අස්සයෝ බල්ලෝ සත්තු විශ සර්පයෝ කටුකොහල් හදන්න යන්න එපා. එතකොට මඟ අරින්න. ඒව හදන්න අපිට ශක්තිය නැහැ. ඒ නිසා ඒව පරිවර්ජනාව පහතබ්බ. දැනගන්න මේ පිස්සු අලියෙක් එන්නේ ඕක අර අපිට නාලාගඩියත් අබුදුහමර දමනය කරනවා වගේ අපිට දමනය කරන්න බෑ. හොඳම වැඩේ තමයි පැත්තකට වෙන එක. පිස්සු බල්ලෙක් එන්නේ ගියාම ඒක හදන්න යන එක නෙවෙයි වැඩි. පිස්සු අලියෙක්, පිස්සු අස්රෙක්, පිස්සු හරකෙක්. ඒ වගේම අපේ ලෝකේ ඉන්න හරියක් එන්නේ වල් බూరు අලියෝ තමයි. පිස්සුම තමයි. ඉතින් ඕගොල්ලෝ හදා හදා හිටියොත් කොහෙද මේකෙන් එකටට යන්නේ? නිසා එනකොට සැලුට් එකක් ගහලා වමට සිග්නල් දාලා දකුණට කපන එකයි කරන්නේ අලියන්න. ඒකට අලිය රැවටෙනවා. වමට හැරෙනා වගේ සිග්නල් දාලා දකුණට කපන එකයි තියෙන්නේ. ඒකට කල්යාණ මිත්‍යා ඒ පාප මිත්‍යා වෙන උඹට කිසිම චරිතයක් නැහැ. ඔබ කියපු දේ නෙමෙයි කරන්න කියලා ඒයින් බේරුණා ඇති මූට බණින්නේ ගන්න නැතුව කිය. වැඩේ කරන යන්නේකයි තියෙන්නේ. ඒකට අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට කියන්නේ මේ හලනවයි කිය. අපි පෙනේරයක් පෙන්නනවා මේ මේක. අපිට තේරෙනවා මේ කොක්කක් අහුවෙලා තියෙන්නේ මේ වැඩක් කරගන්න නැහැ කියලා. ඈතින් එක්කන මෙහෙම මේ මෙහෙම කරලා කියන හලපයියකෝ ඔක හලපන් කියන. හලන්න බෑ ඒක ඇදි ඇදි මෙහෙම ඇලි ඇලි එනවා. ඉතින් කිව්වට මෙහෙම මේ වැඩත් හරියට පොඩ්ඩයි පොඩ්ඩයි පොඩ්ඩයි කිය කිය කිය. ඉතින් ඒකට හලන ක්‍රමයට මම කියන්නේ කොස් කපන්න ඉස්සලා පොල් තෙල් ටිකක් අතේ ගා ගන්න ක්‍රමය. කොස් කපන්න පටන් ගත්තට පස්සේ පොල් තෙල් ගාලා වැඩක් නැහැ. පටන් ගන්නකොට පොල් තෙල් ටිකක් ගාගෙන ඉන්න එකයි තියෙන්නේ. එතකොට අමාරු. බෑ ඒව ජීවිතේ පසු කාලයට හම්බෙන උපක්‍රම මුලදි මුලදි බෑ. මොකද අපිත් ඇලෙන කොකුනේ. අපිට තියෙන විශාල පිරිසට ජනප්‍රිය වෙන්න නැත්තම් අනේ කොච්චර හොඳද. හැම කෙනාම මගේ ළඟට ඇවිල්ලා මොනවා හරි අහනවා නම් අනේ කොච්චර හොඳද. කියාගන්නේ අපි හැදිලා තියෙන්නේ. ඒ නිසා අපි ළඟත් තියෙන කොක්ක. ඒ කොක්ක දිගෑරුණාට පස්සේ අර පැත්තත් නිබේ හැලෙන්න පටන් ගන්න එක හරිය ලස්සනයි. හැබැයි මම කියනවා ඔයගොල්ලෝ අදහයි මාව කවදාද හරි సౌందర్యාත්මකයි. මේ ගේම විතර ලස්සන సౌందర్య දෙයක් මොනම චිත්‍රපටයකවත් මම දැකලා නැහැ. මොනම නවකතාවකවත් දැන්නේ මොකද ඔරිජිනල් තාත්තිකව සජීවී චරිතයක් රඟපාන්නේ. ඒ මේ පාප මිත්‍රෝ කොක්ක ගහගෙන ඇවිල්ලා එනවා. තමයි තියෙන්නේ මමට සිග්නල් දැම්ම දකුණට කපුවා ගියා. මොකද මේව හදන්න බෑ. ඒ උන්දලාගේ අම්මට තාත්තටවත් බැරි වෙච්ච එක මේ මම මේ පාරේ හම්බෙලා කොහොම පැයට හදන්නේ කරන්න බෑ හිතට නම් හදන්න පුළුවන් කියලා තමයි පාප මිත්‍රය කියලා හිතාගන්න. එimhe නිකමට අර හිතක් ආනනම් ඒක පාප මිත්‍ර හිතක් අසමජ්ජාති හිතක් කාලකන්න හිතක් අසපෘෂි හිතක්. සරුවඥන් වහන්සේවත් ගත්තේ නැහැ. සරුවඥන් ගත්තේ හදන්න පුළුවන් කට්ටිය ඒ නිසා උන්වහන්සේ කියන්නේ පුරුෂ ධම්ම සාරති. දමණය කළ හැකි පුරුෂයන් දමණය කිරීමේ අන්තිම ශ්‍රේෂ්ඨය. দමනය කරන්න බැරි අය පිස්සු අලියන්, පිස්සු හරක්, පිස්සු බල්ලෝ එහෙමයි බුදුහාමුදුරුවෝ නම් කළා තියෙන්නේ. ඒවට අත තියන්න යන්න එපා. ඒ කියන්නේ අපි පොඩි කාලේ පොඩි බැටරි අරගෙන බුදුරස් කරකවල කරන්ට් එක වැඩ කරලා පුරුදුයි කියලා 33000 කරන්ට් එක අල්ලන්න ගියොත් අයියෝ මම කරන්ට් එක දාන්න මම විදුලිය දාන්නවා කියලා අල්ලන්න ගියොත් ආදාහනය කරන්න වියදම් කරන්න වෙන්නේ නැහැ. එතනමයි. එيشා හොඳට දැනගන්න සාසනයේ වමතින් අල්ලන්න එපා. දෝතිම් අල්ලන්න පුළුවන් ප්‍රදේශය කරන්න බැරි තැනට එනකොට බෑ කියලා අයින් වෙන එකයි කන නිසා මේ වගේ වෙලාවට කෑ ගහන්න වීම තමන්ගේ චිත්ත දූෂණ තත්ත්වයක් කියලා මතක තියාගන්න ඒකයි පෞකිතීමේ බලකින්ද කියන එකේ අදහස ඉස්සරහට මතක තියාගන්න දැන් වුණාට පස්සේ දැන් මෙහෙම කියන්න පුළුවන් ඉස්සරහට ඒ කතාව කරගෙන යතිම තේරෙන්න ඕනේ මේ මුණින් නවපු කලයකට වතුරක් කරන්නේ වතුර ටික අහ කරනවා මගදී නතර කරනවා බහිනකොට මුලදීම නතර කළා තමයි ජල විද්‍යාව සහ emotional intelligence ගැන පැහැදිලි කිරීමක් කිරීමට පුළුවන්. ගැලවිඥා වෙත ඇත්තට මෙවුවා මේ වගේ රිට්‍රීට් වලදී කතා කරන්න තියෙන දේවල් නෙවෙයි සාමාන්‍ය බුද්ධිය. ඒකට කියන්නේ මේ සාමාන්‍ය මග්ග නිදර්ශනය තමයි කොස් කපන්න ඉස්සලා කෝල්තල් ටිකක් ගහගෙන ඉන්නේ. ඉතින් ඒ ගැලවිඥාට තමයි බුදුහාමසෝ කියන්නේ සතිපට්ඨානේ වඩන්න ඉස්සලා කැලේකට ඵලයන්. ගහක් මුලට ඵලයන්. ශුන්‍යකාරයට ඵලයන්. ඕගොල්ලෝ කොහෙද යන්නේ දැන්? ඒක ලියලා කොහෙද ගැලවෙන්නේ? ඒ නිසා අර මුල් මුල් ටික හිතලා බලන්න ඒකට කරන්න බැරිකම තියේදී මේ වතුරේ ඉඳද්දී මාළුවෙක් ඇහුවොත් එහෙම මේ වතුර කියන එක මම විස්තර කරලා දෙන්නයි කියලා මාළුවට කවදා මැරරකම තේරෙන්නේ වතුර කියන්නේ මොකද්ද කියලා. ඒ වගේ තමයි මේ සංයෝජන බහුල ජීවත් වෙන මිනිස්සයා ගැලවිජ්ජාව ගැන කතා කරනවා කියලා කියන්නේ අනුන්ගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා කියලා කියන එක ලොකුම ලොකු තමන්ට තමන් නිඳා කරගන්න එක. දවස පුරාම ඇලීමට ගැලීමට කටයුතු කරන ගමන් න්‍යාය පත්‍ර හොයනවා, සමීකරණ හොයනවා ගැලවෙන්නේ. ඒක වෙන්නේ නැහැ. අනිත් ඒ කොච්චර જાති කරවක්වත් ගැලවීම වෙන වෙලාවක් එනවා. මරණය කියන්නේ ගැලවීමක්, කොන් වීමක්. ලෙඩ වෙනකොට මිනිස්සු අපිව පිළිකුල් කරනවා. ලෙඩ වෙලා ලත්තන මලමුවේ හොයනකොට මිනිස්සු අපිව පිළිකුල් කරනවා. ඒ වගේම මේ ලාභ සත්කාරයෙන් පිරිනකොට මිනිස්සු අපිව පිළිකුල් කරනවා. අන්න ඒ වෙලාවට වාසියට ගන්න එක. කමන්නේ. ඉතින් ඉස්සෙල්ලා මම මේක ඉල්ලලාවක් ගන්න බැරුණා. දැන් ඔන්න හම්බෙලා තිනවා. හැබැයි හම්බෙනෝ ටිකක් ගඳයි. පිළිකුලයි. හැබැයි ඒකට ගැළවිලා. ඒකට තේරුම් ගන්න පුළුවන් කවුද ඒ වෙලාවට ළඟට එන මිත්‍යා කවුද ඒව එනකොට අයින් වෙන එක නයි කියලා. ඒ නිසා ගැළවෙනවා කියන එක ආයාසම කරන්න ඕනේ නැහැ. හැලෙනවාමයි. නමුත් ඒක හයිය හත්තේ තියෙන වෙලාවේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිෙද්දි ඉල්ලලා ගන්න මනුස්සයා වඳින්න වටින. ළඩ වෙනකන් ඉන්නේ නැතුව වයසට යන්න ඉස්සර වෙලා මරණයපත් වෙන්න ඉස්සර වෙලා තරුණ වයසදීම හැකිතාක් විවේකීව ගත කරන්න හදන මනුස්සයා ගැන කියන්න වචන නැහැ. අඩු ගානේ සරුවච්චන් වහන්සේ හතර පෙර නිමිති දැකලා අන්තිමට දැක්කේ පැවිද්දේ. පැවිද්ද සත්ත පහක මනක් කිව්වේ නැහැ. ඒ මනසට ওই තියෙන විනයක් තිබුණත් දන්නේත් නැහැ පැවිද්දට. දකින්නකොටම පණිවිඩය හම්බුණා එදා රෑ නොකිය ගියා. අපි පැවිද්දෝ කී දෙනෙක් දැකලා හතර පෙර නෙවිටි හතර සැරයකට වැඩි දැකලා තිනේ. ලෙඩෙක්ද මහල්ලෙක්ද මලකඳක්ද පැවිද්දෙක්ද කී සැරයක් දැකලාද නිකමටවත් හිතුණාද? හිතනවා එහෙම නෙමෙයි මේකට එහා තව මොකක් හරි බරපතල සමීකරණයක් ඇති. බරපතල ගැළවිජ්ජාවක් ඇති මන්තරයක් ඇති ඒක තියෙන කට්ටියට බයම ප්‍රවණේ අපිට බෑ අපි ලෙඩෙක් වෙමු මලකඳක් වෙමු පැවිද්දෙක් ඒවා මෛත්‍රී බුද්ධ ශාසනය එක පස්සේ වෙයි ඕනෝම එකක් යන. ඒ නිසා මෙවුව මේ සාමාන්‍ය බුද්ධිය. මේ ඇහුවට ඇති දෝෂයක් ඇත්තේ නැහැ. නමුත් ඒකට උත්තර දෙන්න බෑ මොකද ඒක ප්‍රායෝගික පැති. emotional intelligence ඒකටත් කතා කරන්න තියෙන්නේ සියලු ඉමෝෂන් කියන හැඟුම් කියන එකයි මේක බටහිර අධ්‍යාපනයක් සියලු හැඟීම් නාස්තිකයි කියන පර්ධනමේ බටහිර ඉන්නේ. සියලුම හැඟුම් නාස්තිකයි. හැඟුම් බරව කටයුතු කරුවොත් තමාරු වැටෙනවා කියන. ඉතින් මේ කොන්ෆරන්ස් එකේදී දලයි ලාමතුමා කියන මම බෞද්ධෙක් විදිහට නෙමෙයි කතා කරන්නේ. මම මනස ගැන දැනගන්න කැමති විදුහුරු මනසකින් කතා කරන්නේ. මම ඕගලන්ට දෙන්නම් නිදර්ශනයක් කරුණාව කියලා කියන්නේ හැඟුමක් නාස්තික නැහැ. ඒ නිසා ඕගොල්ලන්ගේ ওই තියෙන emotional intelligence කියන්නේ හැඟුම් පිළිබඳව තියෙන දැනුමට කරුණාව පොඩ්ඩක් දාලා බලන්න ඕගොල්ලන් කිසිම උපමානයකට ඒක වැටෙන්නේ නැහැ. නිසා ඕගොල්ලෝ හිතන හැම හැඟුමක්ම වැරදි කියලා නෑ එහෙම නෑ. හුඟක් දේවල් වැරදි මට්ටම් පෙන්නට පස්සේ නම කරුණාව කියලා කියන්නේ ඒක අනුකම්පාව. කාගර දුකක් දැකපුවා මෙතන හැඟුම්overline ඇති වෙන ක්‍රියාකාරකම නරක නෑ. ඊපස්සේ සම්පූර්ණ බටහිර ලෝකෙ පිළිගන්නවා අපේ මානසිකත්වයට අපේ බටහිර මානසික මේ මනෝවිද්‍යාවට කවදාකවත් සෞඛ්‍ය සම්පන්න මනස කියන එක හිතිලවත් නැහැ. අපේ මනෝවිද්‍යාව හැදිලා තියෙන්නේ ලෙඩ මනස් පිළිබඳව ලෙඩු විශ්ින් කරන ලද ලෙඩ ප්‍රකාශන වලින් පිරිච්ච එකක් තමයි බටහිර මානසික විද්‍යාව කියන්නේ. බුදුරජාණන් වහන්සේත් කියනවා ඉන්න හරියක් ඉන්න මේකේ පිස්සෝ කියලා. ඒ කියන්නේ මොකටද? උන්වහන්සේ නියම පිරිසිදු රහත් මනස වරණගන්නයි ඒක කියන්නේ. ඒ වරණගෙල්ලට කරුණාව අවශ්‍යයි. නමුත් ඒක දුරුකල යුක්තක් නෙවෙයි. ඒක පිළිබඳව ඉන්ටෙලිජන්ස් තිබුණා කමක් නැහැ. නමුත් විකල්පය තියෙනවා. හැම ආකල්පම හැම හැඟුමක්ම නාස්ති කරයි. එනිසා emotional intelligence කියලා පොතක් ලියලා තියෙනවා ටූර්මන්ගේ පොතක් ලොකු පොතක් ඒක කරලා තියෙන්නේ ඒ වාර්ෂිකව කරන සම්මන්ත්‍රණයක මේ වார்த்தාවක් වශයෙන් හරිම හරීම මේ දැනුම් සම්භාරයක් තියෙන්නේ. ඒකේ තියෙන හැම ආටිකල් එකක්ම තියෙන්නේ හැඟුම්overline වේදනාව වෙලා ඒක ඇති කිරුව ඇත්තටම World Trade Center එකට ගහුවට පස්සේ කොහොමද මිනිස්සුක් මේ තරම් නාස්තික වැඩක් කරන්න කියන එකට අවධානය දීම පිණිසයි 2011 ගැහුවේ කවද 2009 World Trade Center එකට ගැහුවේ 2009 දැන් නොවැම්බර් 11 වෙනිදා නෑ ඊට ඉස්සෙල්ලා බොහොම කල් ඇතුව ඊට පස්සේ කට්ටිය එකතු වෙලා බැලුවා මේ හැඟුමකින් මිනිස්සුක් යකෙක් කරන්නේ කොහොමද කියලා. ඒකට තමයි කොන්ෆරන්ස් එක තිබ්බේ. ඒකේ ආටිකල් සේරම තියෙන්නේ හැඟුම්බර වුණාට පස්සේ මොකද කරන්න ඕන කියලා. එක මිනිස්සෙක් විතරක් කතා කරනවා හැඟුම්බර නොවීම පිණිස හෙදකම වෙන කතා කරන එක. එයා කියලා තිනවා කිසිම කෙනෙක් මගේ දේශනාවට අහුම්කම් දෙන්න කැමති නැහැ කියලා. ඔක්කොටම ඕනේ හැඟුම්බර වුණාට පස්සේ විජහාට පෙට්‍රෝල් මේ මේ මේ පොරොප්ප තද කරගෙන පටි තද කරන වැඩ කරන්නේ. නමුත් හැඟුම්බර නොවීමට කටයුතු කරන එක හරි පාළුයි. ඒ කම්මැලි. හරි නීරසයි නිකන් පතෝල හොද්දක් වගේ. කිසි කෙනෙක් කියවන්න කැමති නැහැ. එකම මිනිසෙයි. මේ මිනිසා කියනවා මම මේක අධ්‍යාපනයේ මගෙන් දෙන්න හැදුවා. හරියම ලස්සන තොරතුරු ගැටිනවා බටේර මානසිකත්වයට කොහොමඩක්වත් ඒක අල්ලන්න බෑ. අධ්‍යාපනඥයෙකුට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැංගොම්බර වුණාට පස්සේ ඒක ගින්නි වුණ හමුදාවල් ගැන නතර කරන හැටි කතා කරනවා. ගින්න ඇති නොවීමට කටයුතු කිරීම පිළිබඳ ඇත්තේ නැහැ කියලා මම හරි සන්තෝෂ වුණා බටේර ලෝකේ මේ වගේ හේදකම ගැන කතා කරන මුලට යන දේවල් දැන් ඇති වෙලා තියෙන එක ගැන. නමුත් ඒක එලි දකින්න මේ ජනමතයක් බාටපත් වෙන්න කොච්චර කල්යයිද දන්නේ නොවීම වෙන්නත් ඉඩ තියෙන නිසා ඒ නිසා මම කියනවා ඒ කාටද අවශ්‍ය නම් ඒ ඒ ටූර්මන්ගේ පොත කියවලා බලන්න. ඒ කියවනවා කිව්වට ලේසි නෑ. ඒක බොහොම විශාල පොතක්. ඒක හැම ඒ ඒ සබ්ජෙක්ට් එකට ඉන්න ලෝකෙම දක්ෂයෝ ඒ ධර්මශාලාවට එකතු වෙලා සීතලේ කොන්ෆරන්ස් eh, එකක් තියලා දලයි ලාම තියාන තම තමන් කර පරේෂන් වල තොරතුරු ඉවත් කරනවා ඊට පස්සේ ලියනවා 6 destructive emotions කියලා eh, එක එක දරුණු ආකල්ප හයක් අඳුනගෙන එක එකට පොත් හයක් ලියලා තිනවා ද්වේෂය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානිය වගේ කිය කවුරක්වත් කරුණාව ගැන ලියලා නැහැ. ඒක හොඳ ඉමෝෂන් එකක්. හොඳ හොඳ ආකල් මේ මොකද්ද මානසික ආවේගයක් කවුරුත් ලියලා නැහැ. මොකද ස්වාමීන් වහන්සේ සඳහන් කළා දැන් ඔය ඉමෝෂන්ස් ගැන කියනකොට හැඟීම් කියලා මම හිතන්නේ එතන ඉතින් සද හැඟීම් වෙන්න ඕනේ. මොකද දැන් කරුණාව කියන එක ඉංග්‍රීසියෙන් compassion කියන එක නමුත් එතන ඒක ඉමෝෂන් එකක් නෙමෙයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ මොකද දැන් උතන මේ සෑම හැඟීමක්ම ඒකේ මේ බරපතල අඩුපාඩුවක් හිතෙනවා කියන එක මම හිතන්නේ හරිය නෑ. හැඟීම් බරපතල හැඟීම් strong feelings කියන ඒවා තමයි emotion කියන්නේ. කරුණාවත් සද්දබර වෙන්න පුළුවන්. කරුණාවෙන් යුක්තව කෙනෙකුට හිතා ගන්න බැරි වැඩ කරන්න පුළුවන් ක්‍රියාවත් වීම. කරුණාවේ කාය කර්මය කාටවත් හිතන්න බැරි දෙයක් කරතයි. නමුත් ඒක සමාජ පද්ධතිය දෙදරවන්නේ. බොහොම වටිනා සම්ප්‍රදාය රැකෙන අතර තමයි කරුණාව ක්‍රියාත්මක වෙන්නේ. නමුත් තරහ ගිහිල්ලා සත්‍යක් මරනවා හොරකමක් කරනවා වගේම බරපතල දේවල් කරන්න පුළුවන් කරුණාවේ. නමුත් මේ ඒක නාස්තික නැහැ. ඒක හැඟුම් මට්ටමට යන්න පුළුවන්. මොකද කම්පාව කියලා කියන්නේ අනුකම්පාව. يعني ඒක Tamanට පාලනය කරගන්න බෑ. කරුණාව යනවා මට්ටමකට එයාට ඒක දරා කියා ගන්න බෑ. හැබැයි ඒක නාස්තික හැඟීමෙන් නෙවෙයි යන්නේ. ඊට පස්සේ හිතා ගන්න බැරි විදිහට තමන්ගේ ශක්තියින් මතුවෙන්න පටන් ගන්නවා. යෙදිලා කටයුතු කරනවා, දන්නා දුන්නාට උදව් කරනවා. සීමාවකින් තොර උදව් කරන මට්ටමට යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් තථාගතයන් වහන්සේ ඉස්මුදුනටම තාම ඉහළම මට්ටමට ගියේ ප්‍රඥාව හා කරුණාවද කියලා. ඒ නිසා කරුණාව මම හිතන්නේ ඒක ඉමෝෂන් එකක් නෙමෙයි. ඉමෝෂන් බාට යන්න ඉඩ තියෙනවා. නාස්තික මට්ටමට යන්නත් තියෙනවා කරුණාව වර්ධලා ගත්තොත් එතකොට ද්වේෂයට හැරෙනවා ඒක නිසා කරුණාව කන්ට්‍රෝල් එකේ තියෙන්න ඕන නමුත් මෙතන ඒගොල්ලෝ කතා කරලා තිබුණේ ඉමෝෂන් කියලා නාස්තික ඩිස්ට්‍රක්ටිව් ඉමෝෂන්ස් කියන වචනේ දලලම කියන හැම ඉමෝෂන් එකක්ම නාස්තික නැහැ හැම හැම ඉමෝෂන් එකක්ම නාස්තික නැහැ ලෝකේ පවතීමට මේ හැඟුම අවශ්‍යයි ඒ හැඟුම් යම් යම් සීමා යටතේදී ප්‍රයෝජනවත් වෙනවා කියලා ඊට පස්සේ තමයි ඉස්ලාම බටහිර ලෝකේ හිතන්න පටන් අරගත්තේ ඒ සමී සම්මන්ත්‍රණයේදී අපි මේ හැඟුම් කියන දේ හැඟුම් බරව බලන්න එපා. හැඟුම් බල බලන්න හැඟුම් දිහා බලන්න ඕනේ විද්‍යානුකූලව. සමහර හැඟුම් හොඳයි. සංගායන හැදුවොත් නරකයි. ඒ නිසා හැම එකම කන්ට්‍රෝල් කරන්න ඕනේ. හැබැයි ඉන්ටෙලිජන්ස් හොඳයි. ඊට පස්සේ තමයි වචනේ කොයින් කෙරුවේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා. මේව පිළිබඳව බටහිර ලෝකයේ ඇත්තටම <clears throat> දැන් හැදෙන ජනතාවට හැඟුම් ඇත්තෙම නැහැ. අම්මර තාත්තර සැලකීමක් පිළිබඳව පරිසරය පිළිබඳව පාරිභෝගිකත්වය පිළිබඳව හැඟීමක්ම නැහැ. ඒ නිසා නාස්තිය කියලා ඒකට කියලා දෙන්න වෙනම පාඩම් තියන්න ඕනේ. ඒ තරමටම මේ Taman විසීම Tamanට හම්බෙච්ච පරිසරය විනාශ කරනවා. ඒ Tamanටම උදව් කරන මිනිසුන්ට හානි කරනවා. දේවල් විනාශ කරනවා කිව්වහම මම ගත්ත පාවිච්චි කරා පාවිච්චි කරන්නේත් නැහැ. විසිකොල දැන්. ඒ හැංගීමක්ම නැහැ. අපේ ඉස්සර මිනිස්සු මේ ගලක් අවුව තපින්න ගෙනාවොත් අවුව තපලා ගල තිබ්බ තැන තියලාලු යන්නේ. තාම තියෙනවා එහෙම ගල් උස්සන්න බෑ තාම. ඒ දවස්වල මිනිස්සු මේ සීයලා අවුව තපිට ගෙනාවු ගල ගෙනියලා තියාගන්න බැරි වෙලා. දැන් ඉන්න මනසට උස්සන්න බෑ. ඒ පරිසර වෙන්දා ගල කවුව තැපල තිබුණ තැන එයා කියනවා ඒ අතන තිබුණු ගල මෙතෙන් ගත්තොත් ලෝකේ සම්බරභාවය නැති වෙනවා. මට ගෙවන්න වෙනවා. එනිසා ඒ මේ නිව්සීලන්ත වල ඒ මවුරිස්ලා කියලා ඒ ආදිවාසික జాතියක් ඉන්නවා. දැන් දිනුනේ. ඒගොල්ලෝ ඇත්තටම ආදිවාසීන් ලෝකේ ඉන්න දක්ෂම జాතියක්. ඒ නිව්සීලන්ත කට්ටියත් ඒක ක්‍රොස් වෙලා දැන් කොම කරගෙන ඉන්නවා. ඒ මිනිස්සෙක් මගේ අර යාළුවෙක් එතන ඉන්න නිසා යා කියනවා ඒ මවුරුස් කට්ටිය අඳින්නේ මේ තනවැහැරි. මේ තනකොළ වගේ දේවල් වලින් හදාගත්ත පිදුරු වලින් හදාගත්ත වගේ ඇඳුමක් අඳින්නේ දැන් සාමාන්‍යයෙන් නම් අඳිනවා මිනිස්සු අඳින ඇඳුම්. ඒකට ඒ කට්ටිය සම්ප්‍රදායනිකුල උත්සවවලට පැදුරක් වතා ගන්නවා වගේ ලස්සන තනවැහැරි අඳින. විශේෂ තනකොළ జాතියක් තියෙනවා. තනකොළ කියන්නේ පං జాතියක්. ඒ ගහ කපන්න ඉස්සලා ඒ ගහ ළඟට වැඳලා එයා කියනවලු මගේ අසරණකමට මම උඹෙන් කැලී ටිකක් ගන්නවා. මට සමාවෙන් කියලා අවශ්‍ය කෑල් ටික කපාන කොන් ටිකේ මේ ගහ මුලම තියලා පස්සෙන් පස්සට එනවලු. ගහක් කපන්න ඉස්සෙල්ලා ගිහිල්ලා කිනුන මගේ නැති බැරිකමට මගේ බැරිකමට මම මේව ගන්නවා මට අනේ තරහ වෙන්න එපා. වැඩිපුර ගන්න නෑ මම. මං ඊටු ටික ඔයා ළඟම තියලා යනවායි කියලා ඉතින් මේ ඒ ඒ මනුස්සයා කියනවා ඒ හොඳටම ඒ ගෝත්‍රික ජනතාවගේ වැඩි මහල්ලෙක් ගාට කියලා එක පරිවර්තනය කරගත්තලු. එයා කවලු ඒ ගහ කපන්න මට අයිතියක් නැහැ. අයිතියක් ගන්න මට යට අර කැමැත්ත දෙන්න යා කැමතිත් නැද්ද දන්නේ නමුත් මගේ මනුස්සකම අපිට වර්ගය උගන්ලා තියෙන්නේ ගන්න ඉස්සලේ ගහෙන් පොඩ්ඩක් කියන්න අඩු ගන්න. අනේ මෙහෙම මම බැරිකමට නැතිකමට ගන්නවා කියලා. ඒ තරමටම හැංගියුම් බරයි. ඉතින් ඒව හිතුවේ අපි මේ গুপ্ত දේවල් මේ මේ මෝඩකම් බමුණු මත කියලා කඩාගෙන යන්න පටන් ගත්තා පොළොව හාරලා නිදාන එළියට මොකද්ද මේ නිදි තඹ පිත්තල ඉරියට ගන්න පටන් ගත්තා. ගස්කොළ විනාශ කරන පටන් අරගත්තා. ජල ප්‍රවාහ මාරු කරන පටන් ගත්තා. අන්තිමට බලනකොට දැන් මේක ඕසෝන් ලේයර් එක සවුත් වෙලයි කියලා කියනවා. ලෝකෙ රත් වෙන්න පටන් ගත්තයි කියලා කියනවා. ටොනාඩෝ එනවයි කියනවා. තුලිසුලන් එනවයි කියනවා. දැන් කරන්න බෑ. ඒ නිසා අර වැද්දා හිටපු ක්‍රමයට අලසම්බගෙන කාලා හිටියානම් ඔය කිසි මම කියන්න බෑ. ඕවා ඒත් එන්නේ තිබුණා දන්නේ නැහැ. හිතා ගන්න තියෙන උන්ට අපිට ප්‍රශ්නේ නෑ. අපි වරද්දලා නෙවෙයිනේ. එතකොට දැන් හිතලා තියෙන අපි වරද්දගත්ත නිසා ආවයි කියලා. එනිසා තියෙනවා මේ ඔය ඉන්ටර්නෙට් බලනවා කියන්නේ මේ ඒක අවුරුදු 13ක ගෑනු ළමෙක් කතා කරනවා I am still young කියලා. වචන බොහොම සුළු ගානයි. හරි ලස්සනට එනවා UNO එකේ ලීඩර්ස්ලා ටිකර කතා කරන්නේ උඹලා දැනගනිලා මම මේ එන ටිකට් එකට සල්ලි දුන්නේ අවුරුදු 13ට අඩු ළමයි එකතු කරලා. තොපි රට රට ලෝකෙ මෙහෙවනවා නම් තොපිට බැරි නම් මේ ඕසෝන් ලේයර් එක විනාශ වෙන්නේ නතරකරන්න නෑ අලුතෙන් හදන්න විනාශ කරන එක නැත කරපියවියකෝ. ඒක තොපිට කරත හැකි. තොපිට ඇවිල්ලා තියෙන්නේ මොකටද? මං වගේ දරුවන කණ්ඩ දෙන්න. උඹලත් ඇවිල්ලා තියෙන්නේ මං වගේ දුවල පුතාලඹටත් ඇති. උණ්ඩ ලෝකයක් තියෙනවද ඉස්සරහට? ජලාශවල මාළු උඩ පැන පැල මැරෙනවා. කැලේ ඉන්න අලි එළියට එනවා. බෙහෙත් ගහලා කොක්කු මැරෙනවා. මාළු මැරෙනවා. කොහෙද ජීවිතයක් තියෙන්නේ? මා මොකුත් නැහැ ඒ විනා එක තැනක ඒ ටියුබ් එකම පෙන්නනවා YouTube එකේ විනාඩි 5කට ලෝකේ නතර කරයි කියලා. විනාඩි 5යි කතාව දෙන්නේ I am still young. හරි ලස්සනට ලියපු කතාවක් අර මිනිස්සු ඉස්සල්ලා නන්නේ පොඩි කෙල්ලක් කතා කරන නිසා වටපිට බල බල ඉන්නවා. පස්සේ කියනවා කියවිල්ලක් නාකින්ට නිකන් මාත් දැන් හැබැයි ටිකක් නාකි. නාකින්ද ඉලන්දාරි වෙන්න කියනවා. උඹලා තන කොහෙද ගෙනිච්ච උඹලට හම්බ වෙච්ච වෙලාවට කරුණා කරලා ඉදිරියට ජීවත් වෙන මිනිසුන්ට ඉදිරි කරලා තියලා මැරියව. ඵලයව යන්න කියන එක. ඒක නිසා ඒ වෙයිදී මේ පටහිර ඒ ඒ ඒ ලැජ්ජා බය ගන්නෙ ඒගොල්ලෝ අසීමිතව මේ පොළොවට කරදර කරපු නිසා. අසීමිතව සුඛභෝගී වෙච්ච නිසා. අසීමිතව ද්‍රව්‍ය පරිභෝගය කරපු නිසා. අපි ඒක කෙරුවත් නැත්තත් ඔය හානි වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක නොකරන මනසට ලැජ්ජාව වෙන්න දෙයක් නැහැ. ඒ මිනිස්සු දන්නවනේ අපි බොහොම අර පිළිමැස්සුම් පාවිච්චි කරේ කියලා. ගරු ස්වාමීන් වහන්සේ චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා තේරුම් කර දෙනු මැනවි. චිත්තානුපස්සනා කියන්නේ හිතේ පහළ වෙන හිතිවිලි දිහා බලාගෙන සිටීමේද ධම්මානුපස්සනා කියන්නේ පහළ වෙන හිතිවිලි ලෝභ අලෝභ දෝස සමෝ අදෝස ගොඩට හෝ ලෝභ දෝස සමෝ ගොඩට වෙන් කිරීමද පහදා දෙනු මැනේ මේකත් නරක නෑ මේ මේ ප්‍රකාශය. නමුත් මේට වැඩි ඇත්තටම පුළුල් විෂය. මොකද චිත්තානුපස්සනාව කොටසේ සතිපට්ඨානෙත් ඒ සිත් වර්ග නවයක් විතර වගේ ආස්තික නාස්තික දෙපැත්තට දාලා පෙන්නනවා. ධම්මානුපස්සනාවේදී පංච පංචස්කන්ධ නීවරණ ධර්ම පහ සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංග චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසානයේක විතර ගොඩාක් විස්තර තියෙනවා නමුත් දල වශයෙන් බලනකොට නම් මේක තමයි. නමුත් සහතිකයක් විශ්වාසයක් නැත්තම් ශාන්තියක් දෙන්න පුළුවන්. බුදුජානක ආනාපාන සති සූත්‍රය කියනවා ආනාපානේ වඩනකොට ඔක්කොම එනවයි කියලා. සම කිසි කෙනෙක් ආනාපානේ වඩනවා නම් ඒ පුද්ගලයාට සතර සතිපට්ඨාන ඉඳලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. ආයේ අරක මේක කියලා වෙනම වෙන වෙනම අභ්‍යාස පාඨමාලා කරන්න වෙන්නේ ඒක නිසා ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ආනාපාන දිගටම යන්න එතකොට ඒ ටික ඔක්කොම සිද්ධ වෙනවා. ඒ තමයි දන්නේ නැති වෙන්නේ ඉඳී තියෙනවා. එතකොට පොත කියනකොට තේරෙනවා මේක තමයි මේ වෙන්නේ කියලා. ඒ නිසා ඒක නොකරුවයි කියලා මේ හානියක් වෙන්නේ නැහැ. ඊගායක තියෙන ඉංග්‍රීසියෙන් මන්තෙස just some days ago the memory came back that I have made once a vow at the time not to ordain as a nun till I have reached the level of anagami since while Now I try to find a place to ordain, etc. But when I do that, many obstacles come. Also my practice didn't stagnate, did stagnate. Recently I did let go of my craving for ordination and immediately the practice did gain uh, momentum. Of course, of course, uh, there might be other factors, guilt, toward the parents that I gave up to the de uh, develop uh, material, material wise, etc., that I have to stay. Eight precepts, but still, can can it be the case that a vow has such a, such an effect? Can it be cancelled? And if so, how do how to do? Uh, aditana can be very powerful once you made out of your pure mind, once purified mind. Uh, therefore, if you wish to make an aditana and it is to be uh, effective, you must make sure your mind is unified and your mind is collected and centered and then only that centered mind you can shoot through to the target. For an example, if you are going to uh, throw a uh, handful of dust to a target, it will never go. It can't fly. But if you glue it with some kind of a glue and make a tight ball, then you can throw to the target. Likewise, the mind must be collected and calm. Then only Adityan can be lasting. Uh, that is why many people are making determination with scattered mind or oh, it is called as frag fragmented mind, then they are not working. So if you want, if you wish to cancel it, practice your utmost, get the maximum concentration and put that question. And then you can, you get a fresh chance to see whether this, uh, the uh, aditana has become uh, uh, the safety catch, and if it's a good one or bad one. So therefore, first and foremost, one has to make the mind clear, or the clarity of the mind must be maintained or assured, then only you can master the aditana. Otherwise, uh, there may be other factors, as mentioned in the paper, uh, causing the situation rather than the aditana. භාවනාවේදී සිංගලෙන් භාවනාදී මස්පිටුල එල්වි ඉදිරියට රැමුණු විට කොන්දට වේදනාවක් දැනේ. යලි එසවීම මගින් ඉරියව් වෙනස් කිරීමක් සිදුවේදයි පහදා දෙන්න. ඉරියව් වෙනස් වුණාට කමක් නැහැ සතියෙන් කරන්න පුළුවන්. ඒ නිසා මෙතන අපි ඉරියව්වක් පවත්වන්න ගන්න උත්සාහය සතිය පැවැත්වීමට ගන්න ආධාරකයක් මිස ඉරියව් පැවැත්වීම සඳහා අනිත්‍යව ආධාර කරගන්නව නෙවෙයි. ඒක නිසා මතක තියානින්න ඒ කයට තියෙනවා කය පිළිබඳ හැඟීමක් එයාට අමාරු වෙනකොට එයා හැරෙනවා. ඒක නැවතිල්ල කරන්න සතියෙන් කරන්න. එතකොට ඒකෙන් අර විදියට මේ හැලහැප්පීමක් වෙන්නේ ඒ නිසා කරන දෙයක් නැවතිල්ලේ කරන දෙයක් නිස්සද්දව කරන දෙයක් සතියෙන් කරන්න. කෙරෙන දේවල් වලටත් silently mindfully slowly කියලා නිස්සද්දව සතියෙන් නැවතිල්ලේ. ඒක නිකම්ම තපස්සර ගතියක් දැනෙන. නිතරම ඇතුළට හිත නැමෙන ගතියක් එන නිසා කරන දේවල් වල වුණත් කමන්නේ. ඒකෙන් තමයි ගොඩක් ඒක අදාළ වෙන්නේ. කෙරෙන දේවල් වල පවා පොඩ්ඩක් නැවතිල්ල කරනවා නම් සතියෙන් කරනවා නම් එන්න තියෙන කෙලස් ප්‍රමාණයක් අඩු කරන්න පුළුවන් අර පළවෙනි ප්‍රශ්නේදී කියපු විදිහට වෙන්න තියෙන අවු අකුසල් ප්‍රමාණය කඩු කරන්න පුළුවන්. ඒක තමයි අපේ මේ પરමාර්ථ වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පින් අනුමෝදන් කරන විට භූත පිරිසකට පින් අනුමෝදන් කරනවා. ඒ භූත කියා හඳුන්වන්නේ කාටද පැහැදිලි කර දෙන මෙන් කරනවා භූත කියන්නේ පෙනී හිටින කියන අදහස. අප්‍රකට ගොඩාක් ඉන්නවා භූතත්වයටපත් උනායි කියලා කියන්නේ පේන්න ගත්තා. යමක් නොපෙනෙන තත්ත්වේ ඉඳලා පේන තත්ත්වයටපත් වෙච්චා මේ ඔක්කොම භූතය තමයි. ඉතින් පින් අනුමෝදක වෙන්න කැමති නැත්නම් කියන්න එපා. දෙන්න කැමති නැහැ ගන්න ගන්න භූත tattweටපත් වෙනවා කියලා කියන්නේ අద్භූත tattwe ඉඳලා භූත tattweටපත් වෙනවා. අద్භූතයි කියලා පේන්නේ නොපෙනෙන ලෝකේ. භූත කියලා කියන්නේ පේන අපේ අර පරාශේ රූප මේ ආලෝක පරාශයක් තියෙන එක විතරනේ අපිට පේන්නේ. සද්ද පරාශයක් තියෙන එක විතරනේ ඇහෙන්නේ. ඉතින් ඒ සත්ත්ව කොටාසවල මානසිකත්වය ඒ අර මේ ආලෝක තරංග වලට ශබ්ද තරංග වලට ගැළපෙන තැන් වලට ආපුවම ඇහැට ගැටෙනවා කනට ගැටෙනවා ඒකට අපි කියනවා භූතය කියලා. හොල්මන් කියන්නේ ඒ වගේ එකක් තමයි. හොල්මන් භූත අද්භූත දෙකම තියෙනවා. ඒ නිසා සමහර මිනිස්සුයමත් හොල්මන් කරනවා. නැත්තම් අමනුස්සය වගේත් ඇවිල්ලා හොල්මන් කරනවා. ඒ නිසා මේ හැබැයි භූතයන්ට උනත් කමන්න පින් දුන්නට අඩු වෙන්නේ නැහැ. පාඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔය දීලා දාන එකයි තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. අර අර හිතාගෙන ඉන්න જાති භූතේ වුණ ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලෝ ගන්නෑ. ඒගොල්ලන් එහෙම පින් ගන්න පුළුවන් අයිතියක් නැහැ. හිතාගෙන එහෙම භූතේ જાතනම ਸਰවචනාංශී භූතත්වයට පත් වෙනා කියලා කියන්නේ ඥාති പ്രേත භූත කියලා කියන්නේ ඒ ගෝචර වෙනවයි කියන අදහස. ඉතින් ලිඛිත ප්‍රශ්න එච්චරයි තියෙන්නේ නිසා මම ආරාධනා කරනවා තව විනාඩි අපිට 8ක් 10ක විතර වගේ කාලේ තියෙනවා. වෙන අවස්ථාව හැටියට මතු කළ යුතු මේ කරපු දේවල් පිළිබඳව අඩුපාඩු මොනවාර තියෙනවා නම් හෝ එහෙම නැත්නම් වෙන මතක් කළ යුතු ප්‍රශ්න තියෙනවා නම් සභාගත කරන්නයි කියන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ. මම දන්නේ මේ ඇසිය යුතු ප්‍රශ්නයද නොඇසිය යුතු ප්‍රශ්නයක්ද කියලා නමුත් කාලයක් තිස්සේ මගේ සිතේ තියෙන ප්‍රශ්නයක් ස්වාමින් වහන්සේ. නාම රූප සහ විඥානයන්ගේ එකතුව සිද්ධ වෙන්නේ කොයි වෙලාවද කියන එක ස්වාමීන් වහන්සේ දැන් අපි දන්නවා යම් කිසි කෙනෙක් පිරිසිදි පිරිසිදි ගැනීමක් ඇති වෙනකොට ඒ සෛල දෙක එකට එකතු වෙලා යුක්තාණුවක් හදලා ඊට පස්සේ සෛල දෙකක් සෛල හතරක් සෛල 64ක් ඔය විදිහට ගිහිල්ලා සත් හත් වෙනි සතිය වෙනකොට මගේ මතකයේ හරිනම් මූලික හෘදයේ මූලික ව්‍යුහය ඇති වෙලා රුධිරය පම්ප් පම්ප් කරන්න පටන් ගන්නවා ඊට පස්සේ ස්නායු පද්ධති නියුරල් ටියුබ් එක මූලික ව්‍යුහය ඇති වෙන්න පටන් ගන්නවා මම කොහේ හරි කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඒ කාලේ තමයි විඥානය එකතු වෙන්නේ කියලා නාම රූපත් සමග මම දැනගන්න කැමති ඒක හරිද කියලා දෙවෙනි ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ අපි මිය යනකොට ඇතිවන ඒ ඒ මේ මේ තුන කොහොමද නැති වෙන්නේ ඒ මොකද ඇති වෙන தත්ත්වයපත් කුමක්ද කියලා තුන්වෙනි ප්‍රශ්නය තමයි ස්වාමින් වහන්සේ near death experience NDE කියලා අපි අහලා කියවලා තියෙන මේ dimensions වගේ පොත්වල තියෙනවා කියන ස්වාමීන් වහන්සේ මට හිතලා තියෙනවා සමහරක් කලාවට අර කෙනෙක් මිය යනකොට උඩින් ගිහින් බලාගෙන හිටියා කියන්නේ එතකොට රූපත් ටිකක් ශරීරයෙන් අයින් කරගෙන සියුම් ශරීරයක් හදාගන්න එක රූපද එත ඒ ඒ බලාගෙන ඉන්න කෙනාගේත් නාම රූප විඥානයේ තුලම තියනවාද කියලා ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් අහන්න කැමතියි. අසලෝ ය මරණ චිත්තක්ෂණ සහ උපපති චිත්තක්ෂණ පිළිබඳව මැරෙන්න ඕනේ මට ඒක කියන්න. මම දන්නේ නමුත් මම මුළු ත්‍රිත්‍යක පුරාවට කිව්වේ ආස්වාසේ නිමාව කියලා කියන්නේ මරණ චිත්තක්ෂණය ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර නියදිත එක්ස්පීරියන්ස් එක ඊට පස්සේ ප්‍රශ්වාසය පටන් ගන්නවා කියලා එන උප්පත්තිය. ඉතින් මේ දෙක අතර මැද විඥානයේ පවතින හැටි විඥානය කියලා දෙන්නේ අපිට සතිය කියලා දෙනවා. විඥානයේ සුපතිට්ඨිතව ඉඳලා ආශ්වාසය හැපෙන තැන ඉඳලා ප්‍රශ්වාසය හැපෙන තැන ඉඳලා මේ නිමිති සංඥා වලින් පෙන්වනවා දැන් ගෙවිගෙන යනවායි කියන. ඊට පස්සේ සතිය නිමිත්තක් නැතුව අරමුණක් නැතිව අඳුරු කාලයක් ගමන් ගෙවම් කරනවා. ගෙවම් කරනකොට විඥානියක් තියෙනවා. හැබැයි මුල් බැහැගත්ත අතවල් තැන තියෙනවයි කියලා කියාගන්න බෑ. ඒ නිසා විඥානේ ඉන්නේ වතුරට යට වෙච්ච මිනිහේ කාය ඉක්මනට හුස්ම ගන්න බලා ඉන්නවා. ඒ විඥානේ එක්ක මවාගත්ත රූපයක හදාගෙන විඥාණය රඳවන්න උත්සාහ කරනවා. ඒවට කියනවා මේ මනෝමය රූප මවාගෙන ඒකට අනුසේ තිබුණත් ඇති කියලා කියනවා. චේතනාවක් තිබ්බත් ඇති කියනවා ප්‍රකල්පනා තිබ්බත් ඇති. ඒ නිසා ප්‍රකල්පනා අනුසේ චේතන ගොජ දාන්න ගන්නවා. ඒ වෙලාවේ විඥානේ මොනවා හරි පදනමක් හොයන නිසා නමුත් යෝගාචර ඒකත් හොඳට ගෙවන් කරුවට පස්සේ සතියට අහු වෙනවා ඊටත් යට මට්ටමක් කිසිම සංඥාවක් සටහනක් ස්වභාවික ලක්ෂණයක් නැතුව මේ නියම් පාවෙලා ගිහිල්ලා ඊගාවට මතුවෙන ප්‍රසවාසයේදී අරක අල්ල නැහැටි. ඒ අවස්ථාව තුන කොච්චරක් මායාකාරීද කියලා කියනවනම් යෝගාවචරය එතෙන් යනකොට සහලවන්න ගන්නවා. බය වෙන්න ගන්නවා. ක්ලාන්ත වෙන්න ගන්නවා. අර පළවෙනි ප්‍රශ්නේ පළවෙනි දෙවෙනි ප්‍රශ්නේ අහලා තුනේ එතන ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ මේ සම්මෝහයකටපත් වෙනවා. ඒ සම්මෝහයකටපත් වෙන්නේ මොකද්ද? යෝගාවචරය ආත්මේ මමයි කියනයි මේක දිහා බලන්නේ. විඥානේ මමයි කියන්නේ මේක දිහා බලන්නේ. රූපේ මමයි කියන්නේ මේකේ බලන්නේ. වේදනාව මම කියන බලන්නේ. සංඥාව මම කියන බලන්නේ. සංස්කාර මම කියන බලන්නේ. ඉස්රායෙල් මතුවෙනාට පුංචි රූපයක් නෙවෙයි රූප සංඥාවක් ආවත් අම්මෝ ලොකු දෙයක් කියලා අල්ලනවා. වේදනාවක් නෙවෙයි වේදනාව පිළිබඳ සංඥාවක් ආවත් අල්ලනවා. සංස්කාරය හදාගෙන බලනවා. සංඥා බුදුම සෙල්ලම් ටිකක් කරනවා. එතකොට විඤ්ඤාය උගජ ගජ ගජ ගජ හිතා වෙන්නවා හරි හරි හරි හරි ඌට මෝඩකම තියෙනක ඌ මට බඩු දෙනවා. ඌ මට මේක රඳව ගන්න මොන හරි දෙනවා කියලා විඤ්ඤානේ මේ බොහොම උපා මේ උපහාසයෙන් hina වී බලහින්න මොකද අපි කොච්චර භාවනා කරත් අපි අර පංචස්කන්ධයට සාක්ෂි වෙන්න නෙන්නේ ওই වෙලාවේ. ඒක මම මාගේ කියන්නේ නේ. ඒතර පුත්‍රයන්ස් කියන ওই වෙලාවේදී කෝලම් ටිකක් එනවා. ඒ විඥානේ අවසල තියෙන නිසා උඹ බුදුන් අදහගෙන ඔය එන රූප පේනවා මම නෙවෙයි කියපන්. මගේ නෙවෙයි කියපන්. මගේ ආත්මේ නෙවෙයි කියපන්. වේදනාව වගේක් එනවා. ඒ හිතගෙන ඉන්නකොටත් වැයෙනවා වගේ දැනෙනවා. විඳීම් වගේක් එනවා. ඇත්ත වුණත් ඇත්ත හිතලා ගත්තත් මම නෙවෙයි කියපන්. සංඥාවල් වගේක් වෙනවා මැරෙන්න ඉස්සෙල්ලා මම මෙතන හිටියේ මේ අම්මා මේ වෙලාවේ මෙහෙමයි තාත්තා මෙහෙමයි নানা ආකාර සංඥා වගේක් එනවා. මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියනවා. ඒක ප්‍රාර්ථනා එනවා. ප්‍රණීතිය එනවා. චේතනා එනවා. හිතවිලි එනවා. මේ වෙලාවේ අනේ බුද්ධානුස්සතිය වැටුණා නම් හොඳයි මේට වැඩිය හිත හයිය හොඳයිනේ කියලා මොනවා හරි අරකට කුණක් දාගන්න. ඒ දාන හැම දේවලම විඤ්ඤාමේ චේතනා හරහා එන. ඒ චේතනා ආවට බය වෙන්නේ වේවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි. ඒතර විඤ්ඤානේ ආරාමෙව මට මේවා තේරෙන්නේ නැහැ මේක රූපේ ඇත්තද මමව එකක්ද මමව එකක්ද පිටමව එකක්ද කියලා විඤ්ඤානේ මුසුප්පු වෙනවා. අපි ඒකට තීන්දුව දෙන්න හදනවා කියලා කියන්නේ විඤ්ඤාණයට පදනමක් දෙනවා කියන්නේ. විඤ්ඤාණයට මුසුප්පු වෙන්න දෙන්න ඕනේ. විඥානේ අසරණ කරනවා. විඥානේ අපපතිට්ඨිත කරනවා. අනිදස්සන කරන්න ඕන. ඊට පස්සේ වේදනාවට පස්සේ මේක සැප වේදනාවද දුක වේදනාවද කවුරුත් දීපේකක්ද මගේ ඇතුලේ තියෙන එකක්ද කියලා අනිශ්චිතතාවයක් එනකොට අපි ඒකට විනිශ්චය දෙනවයි කියලා කියන්නේ විඥාණයට තහවුරුවක් දෙන එක. සංඥා වශයෙන් එන දේවල් වලට මේ නිකන් ආඹයෙක් හයි කරලා තිබ්බහම ඒක දකින්න හිවලා මිනිහෙක් කියලා හිතනවනේ. ඒ වගේ අපේ හිතට ලාමක දේවල් සංඥාවල් දෙනවා. අපි ඔක්කොම මිනිස්සු කරගත්තොත් ආය විඥාණය ඒකේ වාසිය ගන්නවා. එතන සංස්කාර පහල කරනවා. මේ වෙලාවේ නිකන් ඉඳලා හරියන්නේ වෙන මොන හරි කරන්න ඕන, අරක කරන්න ඕන, මේක කරන්න ඕන කියලා මොනම දෙයකට අපි ඒ කරන යෝජනාව ස්ථිර කළොත් ඒ ඒ ගේන ලියුමට අසං කරොත් ආය භවයක් ඇති කරනවා. අසන් නොකර සිටීමේ හැකියාව තමයි යෝගාවචරය කියන්නේ. අසන් නොකර සිටීමේ හැකියාව තමයි සත්පුරුෂය කියන්නේ. අත්සන් නොකර සිටීමේ හැකියාව තමයි කල්යාණ කියලා කියන්නේ. අපි බලන්නේ මොකක් හරි එල්ලෙන්නේ. ගංගේ ගහගෙන අරමින් අබිදුරු ගහෙල්ලෙන්නේ. ඉතින් අර අරක කමඨාන සුද්ධ කරනකොට මේක හොඳ නැද්ද කියලා. මේක කරනකොට අරක හොඳ නැද්ද කියලා. අන්ති ඉවරයක් නැහැ. කිසිම කෙනෙකුට අරක කියලා දීපුවාම ඒකට සාපේක්ෂව තව එකක් ගන්න එහෙම කල්පනාවක් නැහැ. මොකද ඒ තරම් ස්පාසුවක් විවේකයක් විඥානේ දෙන්නේ නැහැ. දැන් රූප නම් පිනනට ගණන් ගන්න පුළුවන් සංස වැනිනෝ වගේ දන්නවා ඒක මට මන් දැන් ඒකට මොකද කරන්නේ? මේක චිත්තානුපස්සනාවක්ද? මේක වේදනානුපස්සනාවක්. ආ නෑ ඒකටත් ඕනේ නැහැ කිව්වට පස්සේ මේ සංඥාවල් ලෝකයක් සංඥා කියලා දන්නෙත් නෑ. මේ අම්මා පේන්න ගත්තනේ. රුවන්වැලි සෑය පේන්න ගත්තනේ. බුදුහාමුදුරුවෝ පේන්න ගත්තනේ. මේක හොඳද නරකද? ඒතර භාවනා නැතර කරා. ඉතින් ඔය ඉස්සර මම බුද්ධ පූජාව තියන්න ඕන උදේට ගිනියා බුද්ධ පූජාවට අපි කැඳ ටිකක් තේ කෝප්පයක් කෙසෙල් ගෙඩියක් අකුරු කැල්ලක් තියෙනවා. ඉතින් අර උපාසක මහත්තයා කියලා බොහොම සද්ධාවෙන් අනේ ස්වාමීන් වහන්සේ එන්න ඕන ආවට කමන්නේ මම බුද්ධ පූජාව තියන්නම් කිව්වා මම කො කරපන් කියලා. අනේ පහුවෙන්ද උදේ වන්න රිලව් පොර කරනවා පාන්දරම. බලනෝන අර කැම ටික දාලා ඊතර. බුද්ධ පූජාස් කළා කැම ටික දාලා. එක දවසක් එළියට කැම දවස් හත් දවසක් කරදර කරනවා. ඉතින් මම උපාසක මහත්තයට කතා කළා කිව්වා බුද්ධ පූජාව දාන්න එපා. ඒ භාජන වලම දාලා තාන්සලහට ගිහිලා තියන්නේ කියලා. අනේ මන් දන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ මම දවස් හතක් බලන්න යන රිලව් දිගටම දඟලනවා. දැන් ඔබ වාසනාවන්තයට මේ බුද්ධ පූජාව දානවා. මං කැඳ දාන්නේ නැහැ ඊළඟ දැන්. ඊට පස්සේ මං අහුව ඔබ වාසනාවන්තය එතකොට කිරිතේක ඒක නම් දානවා. මම කිව්ව ඊට පස්සේ වාසනාවන්තය කැඳ කිරිතේ දාන්න එපා. හොඳ බොහොම ගෞරවයෙන් අහුවා හොඳට පරණ සීමන් කෙනෙක්. එරිලව දඟනවා ඊට පස්සේ බලනකොට සවුවා මේ දැන් කැඳයි කියලා දාන්නේ. කෙසල් ගෙඩිය ඒක දානවා. මං කිව්වේ ඊපස්සේ රසමතු දැන් මං එකක් කියනනම් කැඳ කිරි කෙසල් ගෙඩි අකුරු කෑල්ල දාන්න එපා. ස්වාමීන් වහන්සේ කියනවා මං අකුරු කෑල්ල දාන්න හිටියේ. ඉතින් මේ සැරේ මේ වැඩේට හතර පොරක් කමටහන සුද්ධ කරන්න ඕනේ නම් නිකමට හිතන්න අපේ හිත අපේ හිත කොච්චර කෙලෙස් සලන තෙත පහන් කඩක් වගේ තියෙද්දී රූපයක් කෙනකොට වෙනම කමටහන් සුද්ධ කරන්න ඕනේ. ශබ්දයක් අහනකොට වෙනම කමටහන් සුද්ධ කරන්න ඕනේ. ගඳ දැනනකොට වෙනම කමටහන් සුද්ධ කරන්න ඕනේ. රස දැනනකොට වෙනම. පහස දැනනකොට වෙනම. වේදනාවක් එනකොට වෙනම. සංඥා මොන්න තරම් අනුකම්පාවකින් කරන්න ඕනේ කියලා. ඒ නිසා බුදුරජාණන්සේ කියලා තියෙනවා දුක්කරං කරෝති කියලා. කවදාකවත් කරන්න බැරි දුෂ්කර කෘත්‍යයක් කරන කෙනෙකුටයි කල්යාණ මිත්‍යයි කියන්නේ. දුද්දදන් දදාති දාහනේ ටිකක් දෙනවා බත් ටිකක් දෙනවා වගේ නෙමෙයි දෙන්න බැරි දෙයක් දෙන්නේ මොකද එයා ගන්න කැමති නෑ ඒක. එඳා මේ ඒ වගේම දුද්දනන් දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමචි මම කරනකොට බනිනවා හිතේ යටින් කොච්චරද? ඔක එක සැරේ කියලා දෙන්න බෑ මේ ස්වාමීන් වහන්සේ මොනවද අතේ තියාගෙන ඉන්නවා කියලා හිතනවා. පිළිගන්නෙම නෑ. ඉතින් ඒ සතුටු වෙන්න තියෙන්නේ අවුරුදු 2600ක් මේක එනකොට කොහොම sannivedanayak තියෙන්නද කියලා හිතන්න. අපි දැන් උගත් කියන පරපරක ඉඳගෙන යමක්ම තේරෙනවා කියන එක තියේදී මේ කෙලෙස් ගලවනවා කියන එක රත්තරන් මුද්දක තියෙන කහට ගලවනවා වගේ කොච්චර අමාරුද ඒ ජීවිත බුදුරජාණන්සේ මේකට පෙළඹුණා પરම්පරාවක් අපේ මේක මෙතෙන්ට ගෙනත් තියෙන නිසා අපි තාමත් මේ කයට සහ ජීවිතයට තියෙන ආශාව නිසා මේ පුංචි පුංචි දේවල් අල්ලගෙන අපිට තරම් නොවන විදියට බුදුමාකාර විදියට බදාගෙන දඟනවා නමුත් ඒ වුණත් කමක් නැහැ සරුවචන සඳහන් කරනවා පොඩ පොඩ හරි ගෙවෙනවා නම් පොඩ පොඩ හරි ගෙවෙනවා ලක්ෂයකට කියනකොට එකෙක් අල්ලනවා නම් එච්චරයි. ඔච්චරමයි. මහාවිසාරික පොතේ ලියලා තියෙනවා ඔය 84000ක් ධර්ම චෛත්‍ය කොට නැගිලි හැදුවත් ධර්මයේ තියෙන භාවනා කරන එකයි පපුව විතරයි කියලා. සාසනයේ තියෙන භාවනා කරන එකයි පපුව විතරයි. අනිත් ඒවා ඉතින් අර ඒ මිනිස්සුන්ට ගන්න පොඩි ළමයි සෙල්ලම් ගෙවල් හදනකොට අර සෙල්ලම් බඩු තියෙන්නේ බෑ. ඒ වගේ ටිකක් විතරයි ශාසනයේ තියෙන්නේ චිත්තක්ෂණයක් හරි සීල් රකින්න සමත භාවනා කරන විපස්සනා භාවනා කිනා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ එවැනි දුෂ්කර ගමනක ආව මේ ශාසනය පාවා දෙන්න එපා. පුංචි කටබඩ පුරවන ආශාවෙන්, පුංචි කාම තණ්හාවෙන්, පුංචි ද්වේෂයෙන්, පුංචි නිදිමතින්, පුංචි සැකෙන්, පුංචි මේ ඇතුලේ මේ ඇතුළත කතාවේ ඒ වගේ දේවල්ට අපහානි කරන්න යනවා. කෙලේ කුසලයේ කියන්නේ මහා බලවත් දෙයක්. අපි නිසා ඒ පැත්තට ගිහිල්ලා අල්ලන්න පුළුවන් හරිය. අමාරු දේවල් අල්ලන්න බෑ. අල්ලන්න පුළුවන් හරිය තමයි ආස්වාසිය නිම වෙන තැන හොඳට බලන්න ඕන චුති හිත බලාගතයි. ඒක කිසි වෙනසක් නැහැ. මේක ක්ෂණික මරණය. අරක සම්මුති මරණය. ඊට පස්සේ ප්‍රසවාසය අහුවෙන තැන ප්‍රතිසන්දිය. ඒ දෙක අතර මැද near death experience එක පිට කෙනෙක් වගේ බලන්න ඉන්න පුළුවන්. එතකොට රූපේ සංඥාව තියෙනවා, වේදනා සංඥා මේ හොල්මන තියෙනවා, සංඥාව තියෙනවා, සංස්කාර හොල්මන් තියෙනවා, විඥාන හොල්මන් තියෙනවා, ඔක්කොම හොල්මන් ටික වැඩ කරනවා ඇත්ත වගේ. අර ගිය මනුස්සයාගේ විකාර ටිකම තමයි, ඒ හිණෙම තමයි. ඉතින් ඒක හැබැයි පේන වෙන කෙනෙක් දකින්නවා. ඉතින් ඒකට බුද්ධම සද්ධාාවක් ඕනේ. බුදුමාකාර ලෑස්ති වීමක් ඕනේ. බුදුමාකාර වැරදි තොගයක් කරලා ඊයේ මං කෙරුවා අද නම් කරන්නේ නැහැ කියලා ඒකටම වාංගු වෙන්න ඕන අන්නේ ක්‍රමයකට තමයි මේක කොට ගන්න පුළුවන්. ඒක නිසා ඒ සඳහා කරන ප්‍රයත්නය වටිනවා. ඒ සඳහා කරන ප්‍රයත්නය වටිනවා. ඒ තරම්ම කාම භෝගී ලෝකේ. ලෝකේ අනු මරාගෙන කන තරම් කාම භෝගී. අනු හොරකම් කරන කන තරම් කාම භෝගී. කාම මිත්‍යාචාරය කරන තරම් කාම භෝගී ලෝකෙක කවුරු හරි මොහතකටවත් චිත්තක්ෂණයකටවත් ඒ පිරිසුදු කරනවා නම් වටිනමුත් ඒ පිරිසුදු කළ පමණින් ගැඹුරු ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. පිරිසිදු කරලා ඒකට මේක සාදර මනසක් යෝර්සුමංස්කාර මනසක් ඇති කරන්නේ තේ ඒක කාලයට සීමා මේ කියන්නේ කාලයට බාර දෙන එකයි කරන්න තියෙන්නේ. හොඳයි අපි එපමණ අපේ ධර්ම සාකච්ඡා වාරය මෙතන સમાપ્ત කරනවා.